ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම අද දවසේදීත් භාවනා වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටින්නේ අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේදී හැම කෙනෙක්ම තමන්ගේ ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවට සම්බන්ධ බොහෝ ධර්ම කාරණා ශ්‍රවණය කරගෙන භාවනාවට අදාළ වන ඒ දහම් කරුණු පිළිබඳව වශයෙන් ශ්‍රවණය කරගන්නට ඒවා වලදී දේශනාවල විශේෂයෙන් කායන අවත නඹුරු වෙලා කායන ප්‍රශ්නාව පිළිබඳ එහිදී අවසාන වශයෙන් ආනාපාන සති භාවනාව වදන ආකාරය පිළිබඳව කතා බහක් කළේ. ඒ වගේම ආනාපාන සති භාවනාව කොහොමද අපි නිර්වාණය දක්වා ඉලක්කගත කරගෙන දියුණු කරන්නේ නැතිනම් ආනාපාන සති භාවනාව තුළින් කොහොමද විපස්සනාව පැත්තට අපි නැඹුරු වෙන්නේ කියන කරුණ පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානයක් යොමු කරන්න යෙදුණා. එතකොට අද දවසේ ඒ අනුසාරයෙන් ඔබට තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අප මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට අවකාශය සලසා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ භාවනාව සම්බන්ධයෙන් ඔබට තිබෙන යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒ ගැටලු සහගත තැන් මේ වෙලාවේදී ශ්‍රවණය කරගන්නට පුළුවන්කම මේ වෙලාවේදී අහලා දැනගන්නට පුළුවන්කම. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. ඔව් ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් ඒක ටික වෙලාවක් කරනකොට ස්වාමින් වහන්සේ හුස්ම බොහොම කෙටි බවක් සහ කෙටි බව එක්කම නිකන් ලොකු පීඩනයක් එන ගතියක් තියෙනවා ස්වාමින් වහන්සේ. ඒක ගණන් ගත යුතු නැති දෙයක්ද? එහෙම බොහොම අර සාමාන්‍ය විදිහට වැටෙන හුස්ම වඩා බොහොම කෙටි වෙනවා හුස්ම ස්වාමීන් වහන්සේ. ශරීරයට අපහසුතාවයක් ආනාපාන සති භාවනාව කරනකොට ආශ්වාස ප්‍රශ්වාසය ගැන හොඳින් සිහිය පවත්වන්න පටන් ගත්තාම ආශ්වාස ප්‍රශ්වාසයේහි රළු සියුම් භාවය පිළිබඳව වැටහෙන්නට ගන්න එක සාමාන්‍ය ස්වභාවයක්. ඒකත් එක්කම ආශ්වාස ප්‍රශ්වාසය ඊටාම සියුම්ම යන මට්ටමටපත් වෙනවා. ඒ කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ඊටාම මේ අර රළු මට්ටමින් දැනෙන්නේ නැතුව ටික ටික හිත තියන්න තියන්න සියුම් භාවයට යනවා නැතිනම් අප්‍රකට වීම පැත්තට යනවා. ඒකේ වැටහෙන තවත් එක පියවරක් තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටමත් කෙටි වීම. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටමත් කෙටි වීම කියන එකත් එක්ක අර ඒක ගැන අවධානය වැඩිපුර යොමු කිරීමත් එක්කම වෙන දේ තමයි තව තවත් ඒක කෙටි වෙන බව හිතට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම හිතට දැනෙන්න පටන් ගැනීමත් එක්කම ඒ හිතත් එක්කම ආශ්වාස ප්‍රශ්වාසයත් තව තව වඩා කෙටි වෙන්නට පටන් ගන්නවා. අන්න ඒකත් එක්ක තමයි අර පීඩාකාරී ස්වභාවය සහ හුස්ම පාර ඉතාමත් කෙටිවීම තුළ ඊට පස්සේ ඇතිවන කායික අපහසුතාවය ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අර හුස්ම පාර කෙටියෙන් වැටෙන්න පටන් ගන්නකොට ඒකට අනුව මනස පවත්වගෙන යන්නේ නැතිව හුස්ම පාර ගැනීම يعني අපි හුස්ම ගන්න එක ටිකක් අවධානය යොමු කරලා සාමාන්‍ය හුස්ම ගැනීමක් බවට ඒකපත් කරගන්න ඒක කෙටි ලෙස අරමුණු කරන්න යන්නේ නැතිව මොකද අර කෙටි විදිහට හුස්ම වැටීම අරමුණු කරන්න ගියාම ඒක එන්න එන්න කෙටි ස්වභාවයක් ගන්නවා ඒකට හුස්ම පාර අපි ගන්න හුස්ම පොද කෙටි වීමත් සියුම් වීමත් කියන්නේ අවස්ථා දෙකක් එතකොට අපිට අර කෙටිවීම කියන තැන අපි හිතලාගෙන යනකොට කවදුරටත් ඒක ආන්නේ දවසේ රාත්‍රී කාලයේ චුවසුබද්දා කල්පනා කරනවා භෞතිකා භෝකරණීය බුද්ධානම් බුදුරජාණන් වහන්සේ ගැති බුදු කිස අප්‍රමාණයි අනන්ත ශක්තියට සැපසදන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ මගේ ආරාධනාව පිළිගත්තද දන්නේ නැහැ ආන්නේ විලාම බලන්න අපේ සම්බන්ධයෙන් තමයි දන්නේ කළා නම් මම හිතනවා හොඳයි කියලා. ඉවත් කළා නම් හොඳයි කියලා මේ. එතකොට මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස නිමිති අපිට ඒක ඊටමත් කෙටි හුස්ම පොදක් විදිහට දැනෙන්න පටන් ගත්තාම ඒ ඊටමත් කෙටි හුස්ම පොදක් විදිහට දැනෙන එකටම හිත තියාගෙන යනකොට තව තවත් වඩ වඩාත් ඒක කෙටි වෙලා ගිහිල්ලා අර කායික අපහසුතාවය කරා පැමිණෙනවා. නිසා කායික අපහසුතාවය කරා ඒක පැමිණෙන්නේ නැති විදිහට අපිට මුලින්ම පත් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා හුස්ම ගන්නකොට හුස්ම පොදෙහි සියුම් බව පිළිබඳව අරමුණු කරන්න. හැබැයි ඒක කෙටිවීම කියන තැනින් හිත පවත්වාගෙන දිගින් දිගටම ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තත් එක්ක අරගෙන යන්න එපා. එතකොට Tamanට දැනෙනවා නම් හුස්ම පාර ඊටාම කෙටි හුස්මක්, කය යැපීමට ඊටාම කෙටි හුස්මක් ප්‍රමාණවත් කියන එක ඒක කායික අපහසුතාවයකින් තොරව සිදුවෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි කායික අපහසුතාවයක් දැනෙනවා නම් ඒ කෙටි හුස්ම පිළිබඳව සිහිය පැවැත්වීම දිගින් දිගට සිද්ධ කරන්න එපා. ආපහු හුස්ම පාර පිළිබඳව සාමාන්‍ය හුස්ම ගැනීමක් බවට ඒකපත් කරගන්න. ඒකට භාවනා අරමුණෙන් පොඩ්ඩක් මොහොතකට එක මොහොතකට පොඩ්ඩක් සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස ගන්න බවට හිතලා පොඩ්ඩක් හුස්ම ගත්තත් කමක් නැහැ ඒක පුංචි අවස්ථාවකට ඊට පස්සේ සාමාන්‍ය හුස්ම ගැනීමේ රටාවට පැමිණුණාට පස්සේ ආපහු නැවත සිහිය පිහිටවන්න හුස්ම ගැනීමෙහි අර සියුම් වීම තමයි වැදගත් වෙන්නේ අර කෙටි වීමට වඩා සමහර කෙනෙකුට කෙටිවීමත් ඊටාම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒකත් අර විදිහට වැටහෙන ආකාරයක් බවට පත් වෙනවා. හැබැයි ඒකෙදි සම්පූර්ණම ඉඩ තියන්න එපා අර කායික අපහසුතාවයේ කරා පැමිණෙන විදිහට ඔය අත්දැකීම ගොඩක් වෙලාවට භාවනාව දියුණු වෙනකොට භාවනාව වඩනකොට ඒක ප්‍රායෝගිකව වැඩෙන බවට තිබෙන එක ලක්ෂණයක් තමයි අපිට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කෙටිවීම කියන එකත්. ඒක අර සියුම් වීම වගේම කෙටි වීම කියන එකත් ලැබෙන එක නිමිත්තක් භවනාව දිනු වෙනවා කියන්න. ගැටලුව තියෙන්නේ අපි ඒකත් එක්ක නැවත නැවත සිත පවත්වාගෙන යන්න පටන් ගැනීමත් එක්ක ඒක තවදුරටත් මේ ඇතිවන කෙටිව යෑම තුළ අර කායික අපහසුතාවයේ ගොඩනැගීම. ඒ නිසා ඒ තත්ත්වයේ දක්වා හිත පවත්වන්න එපා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තත් එක්ක ඒකේ සියුම් භාවය විතරක් දනිමින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිද්ධ කරන්න එතකොට මේ தත්ත්වය මගහරවා ගන්නට පුළුවන්කම තියෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තව කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් දැනගන්න පුළුවන් ඒ අපි කතා කරපු සතිපට්ඨාන භාවනාස්යෙන් හෝ එහෙම නැතිව අනිකුත් භාවනා කරුණු ආශ්‍රයෙන් ප්‍රශ්න ගැටලු දැනගන්න තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ආ, තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රශ්නයක් අහන්න දැන් අපි අර සමාධිය වඩා වඩන වෙලාවේ අපි අපේ ආධ්‍යාත්මික කය වගේම එතනදී අපි බාහිර කයත් සත්පුද්ගල භාවයෙන් අරගෙන මෙතන මේ වගේ ධර්මතාවයක් තියෙන තැනක අපිට ඒක සත්පුද්ගල භාවයකින් හම්බුනේ කොහොමද කියලා බලලා එහෙම යනවා ඊට පස්සේ අර මේ දැන් රාග විරාග චේතෝ විමුක්තිය කියලා කිව්වේ ආධ්‍යාත්මික කය අසුරු කරගෙන මේ රාගනේ රාග විරාග චේතෝ විමුක්තිය අපිට තියෙන ඒකට අවිද්‍යාව විරාග ප්‍රඥා විමුක්තිය බාහිර ආයතන තුලින් කිව්වම අර අපි භවය විදියට සකස් කරගෙන දැන් තියෙන මේක දේ නේද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ බාහිර ආයතන බාහිර බාහිර කයවල් බලනවා නෙවෙයි අර බාහිර අපිට දැන් මෙහෙම හම්බ වෙන්නේ මෙහෙමයි කියන තන විදර්ශනා කරලා එන විමුක්තිය නේද ස්වාමීන් වහන්සේ එතන අවිද්‍යාව විරාග ප්‍රඥා විමුක්තිය විදර්ශනා කරනකොට ඇති වෙන්නේ ඔව් එතන අවිද්‍යාව විරාග ප්‍රඥා විමුක්තිය කියන තැනදී බාහිර ආයතනය බාහිර ආයතනයන්ගෙන් මේක පනවන්නේ බාහිර කයෙන් බාහිර ආයතන පිරිසිදු දැකීමත් එක්ක තමයි අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය සිද්ධ වන්නේ. ඒකට ආධ්‍යාත්මික කයෙන් රාග විරාග චේතෝ විමුක්තියයි කියනකොට එතනදී සමාධිය දිනු කිරීමේදී අපි ආධ්‍යාත්මික කය පාදක කරගෙන හෝ ආධ්‍යාත්මික නිමිත්තක් පාදක කරගෙන තමයි සමාධිය උපදවනු ලබන්නේ. රූපාවචර ධානය නිමිති වන්නට පුළුවන්. ඒක ආධ්‍යාත්මිකයි යන සංග්‍රහයට යනවා. ඊට පස්සේ ඒ වගේ ආධ්‍යාත්මික නිමිත්තක් ඇසුරු කරගෙන තමයි රාග විරාග චේතෝ විමුක්තිය විදිහට අපි මේ භාවනාවක් තුළ සමාධිය සමාධි භාවනාවක් විදිහට අපි මේ කාර්යය සිදු කරනු ලබන්නේ. හැබැයි අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තිය තුළ විදර්ශනා මානසිකාරයක් පැවැත්වීමේදී එතනදි සිද්ධ වෙන්නේ ඒ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන මේ ධර්මතා දෙකම පිරිසිඳ දැකීම කියන දෙයයි. එතකොට ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියනකොට එතනදී අපිට බාහිර ඇති බවට ගන්න භවය සම්පූර්ණයෙන්ම සිඳී යෑම බාහිර ලෝකයේ වෙත පතිත කරපු භව භවය කියන දේ සම්පූර්ණම භව සංඥාව ඉක්ම වී යෑම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා භව නිරෝධය අපි නිවනයි කියලා කියන්නේ ඒ හේතුව නිසා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ අර ඒ ධර්මයන් පිළිබඳව යම් කිසි විදිහකින් පැවතුනා නම් යථාර්ථය නොදන්නාකමක් සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධ නොකර ගන්නා බවක් තිබුණා නම් ඒ ඒ තැන අන්න ඒ සංකත ලක්ෂණ අවබෝධය තමයි අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තියක් තුළින් සිදු කරනු ලබන්නේ. එතකොට මේ ලක්ෂණ අවබෝධ කරගන්නකොට එයාට පේන්නේ හුදු ධර්මතා රාශියක හට ගැනීමක් සහ වැයවීමක් කියන එක තුළ තමයි එයාට සමස්තය හම්බ වෙන්නේ. එතකොට එයාට ආධ්‍යාත්මයක් හෝ බාහිර යන බෙදුමක් නැතුව හුදු ධර්ම සම්පතියක් කියන තැනකින් හසු වෙනකොට ඒ ධර්ම සම්පතිය කියන දේ विद्यमान වෙලා තියෙන සම්පූර්ණම අර බාහිර කයෙන් නැතිනම් බාහිර රූපයෙන් බාහිර ආයතනයෙන් ඒ දේවල් මුල් කරගත්ත තැනකින් තමයි ඒක ගොඩ නැගෙන්නේ කියන හේතුව නිසා තමයි ඒක අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තිය බාහිර ආයතනයන්ගෙන් දත යුතුයි කියලා විග්‍රහ කරනු ලබන්නේ. ඒ වටහා ගැනීම නිවැරදියි. ඒක හොඳට පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් තව පොඩි තැනක් ගන්න අපි දැන් සමතය වඩ아가ගෙන එනකොට අපි මේ දැන් කය විදිහට අපිට හුස්ම පාර කියන්නේ ආස්වාස පාස්වාසයේ කය කියලා හම්බෙන තැනදී එතනදී අපි නවත්තලා විදර්ශනාව කරනකොට අපි අපි කය අනුව ආය බලනකොට දැන් ඒ කය විදිහට ආස්වාස ප්‍රස්වාසය නිමහෝ අල්තන අපි තියාගත්ත සති නිමිත්ත ළඟ නෙවෙයි නේද විදර්ශනා කරන්න සමන්නේ. එතකොට ආපහු අපි මේ අපේ අධ්‍යාත්මික කය මේ මේ ධාතු ආයතන විදියට හරි මෙහෙම හැදුනේ කොහොමද කියලා බලන එක නේද කරන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ කය කියලා කිව්වම මේ අපි කයම ආස්වාස් ප්‍රස්වාස කය නෙවෙයි අනිත් අපි කය කියලා ගන්න නිමිත්තම නේද ස්වාමීන් වහන්සේ එතන ඔව් එතකොට එතනදී විපස්සනාවට පාදක කරගන්නකොට අපි විපස්සනාව දිනු කිරීමේදී ආනාපාන සතිය විපස්සනාව පැත්තට නැඹුරු වීමේදී සමාධියක් උපදෝගත් අවස්ථාවකදී සහ ධානයක් උපදෝගත් අවස්ථාවකදී දකින්න විදිහත් ධානයක් උපදෝගත්තේ නැති අවස්ථාවකදී කොහොමද විපස්සනාවටත් මේක වඩන්නේ කියන එක ගැන කතා කරන්න පුළුවන්. එතකොට ධානයක් උපදෝගත්ත කෙනෙක් ධාන අංග විපස්සනා කිරීම විදිහටත් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත විපස්සනා කිරීම විදිහටත් විපස්සනාවට නැඹුරු වෙනවා. ඒකෙදි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත විපස්සනා කරනවා කියලා කිව්වට එයාට ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කියන එක විපස්සනා කරන්න ගියාම හමුවන්නේ අර ඔබතුමේ තේරුම් ගත්තා වගේම මේ ආධ්‍යාත්මික කය කියන තැන. එතකොට මේ කය මේ විදිහට උපදවන්නට හේතු වූ බාහිර ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව එතකොට නුවණ පවත්වනවා. මෙන්න මේ විදිහේ හේතු ධර්මතා ටිකක් නිසා හටගත් මෙබඳු රූපයක් ඇසුරු කරගෙන කම්මචිත්ත ඍතු ආහාර ආදී මෙබඳු ප්‍රත්‍ය සමවායෙන් උපන්නා වූ රූපයක් ඇසුරු කරගෙනයි මේක පවතින්නේ කියලා අපි ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් විදිහටත් හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ ධර්මය නිරෝධයට පත්වන ආකාරය පිළිබඳව සම්පූර්ණම නුවණ සිහිය පවත්වන්නට යෙදෙනවා එතකොට ඒ පවත්වන්නේ අර ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳවම නෙමෙයි ඒ නිමිත්ත ඇසුරු කරගත්ත වස්තුව පිළිබඳව. වස්තුව කියලා කියන්නේ කාය වස්තුව කියලා කියනවා. කය තමයි එතනදී වස්තුව. එතකොට කය පිළිබඳව පිරික්සා බලනකොට මේක උපදින්නට හේතු අර බාහිර ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අපට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සත්වයක් නොවු පුද්ගලයෙක් නොවු මේ ප්‍රත්‍ය සමவாயෙන් උපන් ධර්මයක් හැටියට එයාට මේ රූපය හඳුනා ගන්නට ඒ විපස්සනාව තුළ පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ස්කන්ධ ටිකක හට ගැනීමක් ආයතනයන්ගේ පහළවීමක් ආදී ලෙස පටිච්ච සමුප්පාද ධර්මයට අනුරූපීව එයාට විපස්සනාව පැත්තෙන් මානසිකාරයේ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ වර්තමාන කය විපාක සංතතිය මේ විදිහට හට ගැනීම පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට. ඒකට ඒ මානසිකාරයේ පැවැත්වීම සිදු කරනු ලබන්නේ අර ධානයක් ලබාගත් කෙනෙකු විසින් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව විපස්සනා කරන්නට යෑමෙන්. එහෙම නැතිනම් එයාට පුළුවන්කම තියෙනවා ධාන අංග විපස්සනාවට ලක් කරන්න. විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකග්ගතා කියන ප්‍රථම ධාන අංග විපස්සනාවට ලක් කරන්න පුළුවන්කමක් තියෙනවා ධානයෙන් නැගී සිටියට පස්සේ. එතකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු ඒ ධර්මයන් පිළිබඳවත් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳවත් එයාට විපස්සනා වශයෙන් මානසිකාරයේ පවත්වන්න යනකොට නැවතත් එන්නේ අර බාහිර ප්‍රත්‍ය සම්මර්ෂණය කිරීම කියන තැනට තමයි ඒක අතනින් පටන් ගත්තට නැවත පැමිණෙන්නේ. ඒ වගේම භාවනාව સિદ્ધ කරගෙන යනකොට එයා භාවනාව ධාන දක්වා සිද්ධ නොකළ කෙනෙක් වුණා. දැන් එදිනෙදා ආනාපාන සති භාවනාව වඩන කෙනෙකුට සමහර විට යා ධාන මට්ටම දක්වා යාගේ හිත මූලික වශයෙන්ම දියුණු කිරීමකට ලක් කරන්නේ නැහැ. හැබැයි ධාන දක්වා යාගේ මනස පුරුදු පුහුණු කිරීමක් නැති වුණාට එයාට පුළුවන් හිත එකඟ වෙන මට්ටමකට ඒ භාවනාව සිදු කරලා ඊට පස්සේ ඒක විපස්සනාව පැත්තට නැඹුරු කරන්න. එතකොට විපස්සනාව පැත්තට එතනින් නැඹුරු වෙනකොට එයාට පුළුවන් ආයතන භාවනාවක් පැත්තට යන්න ස්කන්ධ මෙනෙහි කිරීමක් පැත්තට යන්න එහෙම නැතිනම් ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත මේ කය අසුරු කරගෙන පවතින දෙයක් කය හටගත්තේ මෙන්න මේ විදිහට අවිද්‍යා සංස්කාර ආදී මේ අතීත හේතු ටික නිසා මේ වර්තමාන විපාක පංචකයක් නේද මේ විදිහට ඵල පංචකයක් නේද හටගන්නේ කියලා අර පටිච්චසමුප්පාද චක්‍රය මෙනෙහි කිරීම විදිහට අපිට මෙතන හේතුඵල ධමක පැවැත්මක් කියන තැනට නුවණ ගන්නට පුළුවන්කම තියෙනවා විපස්සනාව පැත්තේ. අන්න ඒ විදිහට ඒ ආකාරයන්ගෙන් අපිට විපස්සනාව පැත්තට මනස පවත්වන්නට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඕම පිං සමිනාස හොඳටම පැහැදිලි. තව පොඩි දෙයක් අහන්න සනස මට මේ කියන්නේ මම ওই භාවනා මානසිකාර්ය ඒ කියන්නේ වේලාවකට විතරක් කරන කෙනෙක් නෙවෙයි හැමතිස්සෙම හැම දෙයකදීම අර හිත යටින් මේකේ මේ ද මේ කියන්නේ මේක පටිසමුපාදයට ගලපගෙන බලන්න පුරුදු වෙලා ඉන්නේ දැන් ඒ හින්දා මේ හිතට දැන් කවුරු හරි කෙනෙක් ගැන හිතුවත් කෙන දෙයක් ගැන කතා කරත් හිත යටින් හැමතිස්සෙම පෙන්නනවා මේ මේ ඉන්න කෙනෙක් ගැන මම මෙච්චර වද වෙන්න දෙයක් නැහැ. වද වෙන්න කියන්නේ දැන් අපි ඉතින් කවුරු හරි කතා කරලා මොකක් හරි කිව්වා වුණත් හිත යටින් කියනවා එතන කෙනෙක් ඉන්නව නෙවෙයි දැන් මේ මගේ හිතේම නිමිත්තක්කින් මම මේ උපදවාගෙන හිතන එකක් නේද කියලා යන්තම් වගේ අර ඒ වගේ හැඟීමක් එනවා. එතකොට අර බාහිර ඉන්නවම කියලා හිතන එක ඉන්නවා කියලා හිතෙන්නේ නැති විදිහට හිතෙනවා ඉබේම ඒක වැරදි පැත්තකට යනවද ස්වාමීන් වහන්සේ? කියන්නේ මේක අර මං ඕ යනවා වගේ එහෙම වෙනවද නැත්නම් මම මේ හිතලා කරන එක නෙවෙයි ඉබේම එහෙම හිතෙනවා. ඒක අර නුවණක් ඉපදෙනවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරපු තැනට ගැලපෙනවද කියන එක ටිකක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ස්වභාවිකවම ඇති වෙන දෙයක් විදිහට ඒක ගැටලුවක් නැහැ. ඒක පිය යුතු දෙයක්. මානසිකාරය පවත්නකොට ඒ විදිහේ නුවණක් අපිට ඇතිවීම තමයි සිද්ධ විය යුත්තේ. මම අර නුවණක් ඇති වෙනවා කියන තැන අපි ප්‍රඥාව නුවණ භාවිත කළ යුතුයි කියලා කතා කරපු දැනත් එතනම තමයි. අපිට ඊට පස්සේ ඒ අනාත්ම දර්ශනය අර නාම රූප ධර්මයන්ගේ යථාර්ථය ප්‍රකට කරගන්නා බව අපි හැම දෙයකටම හැම අරමුණකටම අපි අදාළ කරගෙන ඒ ධර්මය වෙන් කරගන්න පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගිකව සාර්ථකයි සහ ඊටාමත් වේගයෙන් ඒ ආයුධයෙන් කෙලෙස් ධර්මයන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පරිස්සම් වන්නට ඕන දේ තමයි එතනදී අර අපි රූපයක් පිළිබඳව යම්කිසි අරමුණක් පිළිබඳව අරමුණු කළාට පස්සේ අපි රූපයේහි යථා ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමක් නැතිව අපි සියල්ලම මනසේ උපන්නා වූ දෙයක් උපදින්නා වූ දෙයක් කියලා අපිට ඇසුරු වෙන්න පටන් ගත්තොත් ඒක සුදුසු තැනක් බවට පත්වන්නේ නැහැ. මොකද ඒකෙන් අපි सिद्ध කරලා තියෙන්නේ අර හටගන්න ධර්මයන්ගේ ප්‍රත්‍ය සමவாயයෙන් ඉපදීම සහ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වීම නෙමෙයි. අපි එතනදී ඇසුරු කරන්නේ අර ඒ ඒ අර හිත පැත්ත විතරක් බලාගෙන සියල්ල මනස පිළිබඳ වූවක් කියන එකත් එක්ක. ඒකට අර රූපේහි පැත්ත අපිට සම්පූර්ණම ප්‍රකට වෙන්නේ නැහැ. එතන යථාර්ථයේ පිරිසිදු දකින්න පුළුවන් කමක් අපිට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අර සියල්ල මනස පිළිබඳ වූවක් කියන තැනට යන්නේ නැති වෙන්න අපි පරිස්සම් වන්නටත් ඕනේ. ඒ වගේම අපිට අරමුණක් සිහිපත් වෙනකොට ඒ අරමුණ පිළිබඳව අපි මනසින් ප්‍රඥප්ති වශයෙන් දැනගෙන අරමුණු කරන විදිහ ගැනත් ඒ වගේම පැවතුණු රූපයේහි යථාර්ථය උනේ වර්ණ සටහනක් විදිහට ඇස් සමුවට පමණීමත් ඒ රූපය හටගෙන ඒ ඒ තන නිරුද්ධ වන බව සහ ඒ රූපය නැවත අසුරු කළ නොහැකි බවට හොඳ සිහින පවත්වන්නට අපි උත්සාහවත් වෙනවා නම් එතන දකින්න නුවණ අපිට ඉදීම ප්‍රායෝගිකව ඉතාමත් වටිනා අවස්ථාවක් ඒ නුවණ නැවත නැවත භාවිත කරන්න නුවණ අඩු වෙලා යනකොට නැවත නැවත මානසිකාරයට නැඹුරු වෙන්න ආපහු මානසිකාරයේ තුල නුවණ උපදිනවා නම් ආයෙත් ඒ නුවණ වැඩිපුර භාවිත කරන්න තැනට පත්වන්න එතකොට අපිට ඒක ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඉතා ඉක්මනින් කෙලස් ගෙවෙන තැනට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒවයි ස්වාමීන් වහන්සේ මමත් අර ගොඩක් පරිස්සම් වෙනවා මේ දැන් මාවතිස්ම හිතනවා විපාක විදියට ඇහැට කනට ආයතන වලට මේවා හම්බෙන්න නවතින්නේ නැහැ. ඒ වුණාට ඒ අර හිත පැත්තෙන් තමයි ඊට පස්සේ මේ මේ ලෝකේ ඉන්න තියෙනවා සත්‍යබුද්ධලු ඉන්නවා කියලා ඇදිලා තියෙන කෙනෙක් ඒ දෙක සමබර කරගන්න උත්සාහ කරනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නත් ඕනේ උනේ. උපවාසයට ගොඩාක් තින් කරුණු හොඳට පැහැදිලි කරලා දුන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය එහෙනම් ස්වාමීන් වහන්සේ අපි දැන් භාවනාවක් කරගෙන යනකොට අපි ඉන්න සමාධි මට්ටම මොකක්ද? ඒ කියන්නේ උපචාර සමාධියකට අපි ඇවිල්ලාද? ඒ වගේ අපි ඒක දැනගන්නේ කොහොමද? අපි දැන් උපචාර සමාධියක ඉන්න කාලය තුළ ඒක අපිට ඒ සමාධියෙන් පස්සේද අපි ඒක දැනගන්නේ මේ ඒ කාලය තුළ අපි යම් සමාධියක හිටියා කියලා නැත්නම් සමාධියේ ඉන්න අතරේ අපිට දැන් සමාධිය ඉන්නවනම් ඒ නිමිත් පැරෙන්න වෙන සිතුවිලි එනවා කියන්නේ සමාධිය නැහැ කියන එක නේ ස්වාමීන් වහන්සේ නේද? එතකොට ඒක දැනෙන්නේ කොහොමද භාවනා කරන කෙනෙක්ට? ඒකෙදි දැනගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ හිතම තමන් පරීක්ෂාවට ලක් කිරීම තුළ තමන්ගේ හිතෙහි වෙන අරමුණු වලට හිත දුවනකම අර හිතෙන් හිතෙන් කතා කරන ගතිය හිතට නොඑක් නොඑක් ඇසෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිමිති පිළිබඳව හිතේ නානත්වයක් නැති ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ අර ඒකෙන් යම් මොහොතකට නැගී සිටියාම නැගී සිටින මට්ටමේදී යාට තේරෙනවා යාගේ හිත පැවතුණු මට්ටම මොකක්ද කියලා. ඉතින් ඒ මට්ටමකදී ඒකේ පළමු මට්ටම තමයි උපචාර සමාධියක් කියලා කියන්නේ. ඒකෙදි සිද්ධ වෙන්නේ අර භාවනා කර්මස්ථානය ඒ අරමුණ තුළම තමන්ගේ සිත පවත්වාගෙන බාහිර අරමුණු වලින් ඒ අරමුණට බාධා නොවන විදිහට ඒ අරමුණෙහි ශක්තිමත් හිත පිහිටවගෙන තබාගෙන ඉන්න පුළුවන්කම. ඒකට බාහිර අරමුණු වලින් ඇවිල්ලා එයාව හොලවලා ඒකට භාවනාවට බාධා කර විදිහට ඒවා ඉදිරිපත් වෙලා නැහැ. භාවනා අරමුණ තුළම කර්මස්ථානයේ තුළම යාට රැඳී සිටින්නට පුළුවන්කම ලැබෙනවා. මේක තමයි අපි සාමාන්‍යයෙන් උපචාර මට්ටමක දේ හැටියට හඳුනාගන්නේ. ඒත් අපි ඒ භාවනාවෙන් නැගී සිටලා අපි නැවත ආවර්ජනා කරලා බලනකොට ඒ පිළිබඳව මෙනෙහි කරලා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා නම් අපේ හිත ඒ කාල සීමාව තුළ වෙන කිසිම අරමුණක් ගන්නෙ නැතිව භාවනා අරමුණ තුළම කර්මස්ථාන නිමිත්ත තුළම පිහිටා සිටියාය කියන එක පිළිබඳව ඒ තමයි සමාධිය පිළිබඳව අපටම විනිශ්චය කරගන්නට තිබෙන ක්‍රමය. ඒ වගේම ධානා මට්ටම පිළිබඳව අපි අපේ හිත අර්පණා මට්ටමකට ගියත් ඒ විදිහට මෙයාට පුළුවන්කම තියෙනවා අර අරමුණ පිළිබඳව පවතින ධානා ලක්ෂණයන් පිළිබඳව එයාට එකිනෙකට වෙන්වෙන්ව හඳුනාගෙන මානසිකාරය පැවැත්වීමේ හැකියාව. එතකොට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යාන අංග පිළිබඳව තිබෙන අවබෝධය. ඒ වගේම සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං කියලා කියනකොට සවිතක්ක සවිචාර සහ විවේකජ පීතිසුඛ භාවය ඒ අරමුණ තුළ එයාට භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා. තර භාවනා අරමුණ අපි ගන්න කර්මස්ථානය කියන එක ඊටාම ප්‍රණීතතර වූවක් විදිහට ඊටාම සැපදායක වූවක් විදිහට එයාට වැටහෙනවා ඒ වැටහෙනව පමණක්ම නෙමෙයි ඒ අරමුණ තුල එයාට සම්පූර්ණම ස්ථාවර විදිහට රැඳී සිටින්නට පුළුවන්කම තියෙනවා එතකොට එතනදී අර අපි උපචාර මට්ටමකදී අපි අපේ නැවත නැවත උත්සාහය තියනවා ඒ අරමුණ තුල සිත පවත්වන්නට අර මට්ටමේදී ඒ උත්සාහය සංසිඳිලා තියෙනවා. ඒ මට්ටමේදී අපි පිහිටා සිටීමක් තියෙනවා. ඒ අර්පණ ධ්‍යාන මට්ටමකදී ඒ නිසා තමයි ඒ තුළ අපිට සමාපජ්ජන වශයෙන් සමවැදීන් විදිහට අපිට ඒක පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට උපචාර මට්ටමකදී අපිට පුළුවන් වෙන්නේ එතනදී අර නිමිත්ත පිළිබඳව නැවත නැවත සිත පිහිටවාගෙන ඒ තුල තිබෙන චිත්ත ඒකාග්‍රතාවය පිළිබඳව බාහිර අරමුණු වලින් එතනට බාධා නොකරන ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන සමාධිය පිළිබඳව අවබෝධ කරගන්නට තමයි එතනදී පුළුවන්කම තියෙන්නේ. එතකොට සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට එහෙම උපචාර මට්ටමක් උපදවා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ නැත්නම් අර කණික සමාධි කියන්නේ මොකක්ද ඒකත් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ එතකොට දැන් සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් උපචාර මට්ටමේ සමාධිය උපදවන්නට පුළුවන්කම තිබෙනවා. උපචාර මට්ටමේ සමාධියක් ඊටාම අත්‍යවශ්‍යයි ධර්මයේ පිළිබඳව මානසිකාරය කරන්නට යන කෙනෙකුට උනත්. ඒ නිසා උපචාර මට්ටමේ ධානයක් මේ සමාධි නිමිත්තක් සමාධිය මට්ටමක් ඕනෑම කෙනෙකුට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක අර අර්පණා මට්ටමේ සමාධියක් බලවත්ව කියපු මට්ටමක් නෙමෙයි ඊට වඩා අඩු මට්ටමක්. නමුත් එයාට හිත තැබුවට පස්සේ ඒක නැවත නැවත පුරුදු කිරීම තුළ ඉතා ඉක්මනට ඒ සමාධි මට්ටමට හිත ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි උපචාර මට්ටමේ තියෙන ප්‍රධාන ලක්ෂණය බවට පත් වෙන්නේ. එතකොට අර කණික සමාධි කියලා කියන්නේ බොහොම ඉතා ඉක්මනින් ක්ෂණික වශයෙන්ම සිතෙහි ගොඩනැගෙන සමාධියක් එතකොට මේක ප්‍රීතිය පිළිබඳව දක්වනකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ක්ෂණික ප්‍රීති කියලා. ඒක අර ක්ෂණික ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවන ප්‍රීතිය කියන එක. එතකොට මේ ප්‍රීතියෙහි තියෙන ප්‍රභේදයක් තමයි ක්ෂණික ප්‍රීති කියලා කියන්නේ. ක්ෂණික සමාධි කියලා කියන්නේ එක මොහොතකට ඒ සිතෙහි තියෙන අධිපෙක්කන ගතිය සමග ඒ කියන්නේ හිතේ තියෙන ඒකාග්‍රතා ස්වභාවයත් එක්ක ඇතිවන සමාධි මට්ටමක්. ඒකට ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් එයාට පුළුවන්කම තියනවා අර උපචාර මට්ටමේ සමාධියක් නැවත නැවත පුරුදු කරමින් වාසය කිරීමෙන් ඊටා ඉක්මනින්ම භාවනාවට ඉඳගත්තාම අර තමන් පුරුදු තැනට පත්වන්නට. ඒ කියන්නේ භාවනාව තුළ තමන් උපදවගත්ත සමාධි නිමිත්ත ගොඩක් පුරුදු කරපු කෙනෙකුට දවසේ වැඩ කටයුතු ටිකක් තිබිලා වැඩ කටයුතු ටික කරලා ඇවිල්ලා ආපහු ඉඳගත්තත් එයාට පුළුවන් ඉතාලම ඉක්මනින් හිත තබල සුළු මොහොතකින් නැවත අර්ථත්වයට පත්වන්නට. ඒක උපචාර මට්ටමේ තිබෙන විශේෂත්වයක්. ඒ වගේම අනික සමාධිය කියලා අපි කියනවා නම් බොහොම එක්ෂණික මට්ටමකින් අපේ හිත සමාධිමත් භාවයකට පත් කර ගැනීමෙහි හැකියාවක් තියෙනවා. අපි ඒක නැවත නැවත භාවිත කරලා පුරුදු කරලා පැදීමේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං. දර්ශාමීන් වහන්සේ. ඔව්. දර්ශාමීන් වහන්සේ ඔබ වහන්සේ එහෙලාද ඔබ වහන්සේ ශ්‍රවණත් හොඳයි ඔබ වහන්සේ අද දිනේ ප්‍රකාශ කරන දේශනාවේ කාම පිළිතුර නිරවුල් අප හොඳින් ධර්ම කළ හැකි පරිදි ඉදිරිපත් කළා. ඒ පිටවත ඔබ වහන්සේට අප්‍රමාණ පිං. එතෙන්දි මට පොඩි ගැටලුවක් මතුණා ස්වාමීන් වහන්සේ. අවිද්‍යාව විරාග චේතෝ සම්පාදනය කර ගැනීමට පංචස්කන්ධ ස්කන්ධයේ උදේවැය බලන්න ඕන කෙනෙක් දේශනා වුණා. එතෙන්දී අපි උදේවැය බැලිය යුත්තේ විපාක මනෝවිඥාන අවස්ථාවේදී තුන ස්කන්ධ පංචකය පිළිබඳවද එහෙම නැත්නම් කර්ම මනෝවිඥාන අවස්ථාවේදී තුන පංච උපාදාන ස්කන්ධය පිළිබඳවද කියලා මට පැහැදිලි කර දෙන්නේ නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒකට හේතු සමනාශර විපාක මනෝවිඥාන අවස්ථාවේදී තුන පංච උපාදාන ස්කන්ධය පිළිබඳවයි මට ගැටලුවක් ඇති වුණේ. වහන්සේට කියන්නේ අපිට දැන් විපස්සනාව වඩනකොට අපි දැන් සාමාන්‍යයෙන් ආධුනික විපස්සකේ විපස්සනාව වඩන්න පටන් ගන්න කෙනෙක් පටන් ගන්නේ දැන් එයාට ඇති බවට රූපයක් හම් වෙන තැනක ඒ රූපය සත්පුද්ගල භාවයකින් ඇසුරු වෙන තැනක තමයි එයා වඩන්න පටන් ගන්න. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියන උපාදාන සහිත මනසකින් එයාට ඇසුරු වෙන තැනක තිබෙන ධර්මයන් පිළිබඳව තමයි එයා සිහිපත් කරන්නට පටන් ගන්න. ඒකට එතනින් පටන් ගන්නකොට ඒ අරමුණෙහි යථාර්ථය දකින්න යනකොට උදේවැය කියන දේදි කතා කරන්නේ අර විපාක සම්පතිය තුළ ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම සිදුවන ආකාරය. එතකොට ඒක චක්කු විඥාන සිතෙහි ඊට පස්සේ ඉපදුණු මනෝ ධාතු සිතෙහි මනෝ විඥාන ධාතු සිතෙහි ඊට පස්සේ ඉපදුනා වූ කර්ම සිතෙහි උනත් ඒ ස්කන්ධ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නා බව තමයි උදේවැය තුළ දැක් උදේවැය දැකීම තුළ සිද්ධ කරන්නේ. එතකොට ඒකෙදී පංච උපාදානස්කන්ධය සකස් වන තැනකද කියන කාරණාව අපි විශේෂයෙන් සලකන්නම අවශ්‍ය වන්නේ නැහැ. අපි අර පංච උපාදානස්කන්ධයේ සකස් වුණ තැනක යථාර්ථය තමයි අපි හොයන්න යන්නේ. හොයන්න යනකොට අපිට දකින්න වෙන්නේ අර අතීතේ ඉඳලා ඒක ඒ කියන්නේ අතීතේ ඉඳලා කියන එකෙන් අදහස් කළේ ඇහැට රූපේ ගැටුණු මොහොතේ ඉඳලා ඒ සිද්ධ වුණ සිදුවීම පිළිබඳව. එතකොට චක්කු විඥාන අවස්ථාවේදී මනෝ ධාතු අවස්ථාවල, මනෝ විඥාන ධාතු අවස්ථාවල සහ කර්ම මනෝ විඥාන ධාතු අවස්ථාවලත් ඒ ඒ අරමුණ අරගෙන ඒ ඒ තැන හටගත්ත ධර්මයෝ ඒ ඒ තැන ඉතුරු නැතුව නිරුද්ධ වුණාය කියලා ඊට පසුසිතකින් නැවත ඒ පිළිබඳව මෙනෙහි කිරීම තමයි මේ විපස්සනාවේහි පළමු පියවර හැටියට සිදු කරනු ලබන්නේ. එතකොට උපාදාන සහිත මනසකට හසු වුණ අර මායාවට ඉඩක් තියන්නේ නැහැ. මායාවත කියලා කියන්නේ දැන් අපි අම්මා තාත්තා දුව පුතා වටින නොවටින වස්තු කියලා අපි අරගත්ත එක කවදාවත් අපිට කර්මසිතක් ඇති වෙච්ච තැනක ධර්මතාව ටික මෙනෙහි කරන්න ගියත් එතන පෙන්වන්නත් බෑ. විපාක සංතතිය ඇතුලේ ඒක හොයන්න ගියත් ඒක ඇතුලෙත් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට පේන්න ඕනේ අන්තිමේටම මේ හුදු ස්කන්ධ ධර්මතා ටිකක් ඒ ඒ තැන හටගෙන නිරුද්ධ වුණ ස්වභාවය. නිරුද්ධ වුණාට පස්සේ එතනින් ඒ හටගෙන නිරුද්ධ වුණ ධර්මය අරමුණු කරමින් ඊළඟ සිතක් ඉපදුණු ආකාරය. ඒ ධර්මතා ටික එතන හටගෙන නිරුද්ධ වුණ බව. මෙන්න මේ ආකාරයට අපිට හමුවන්නේ අන්තිමේටම සුද්ධ වූ ධර්ම සම්පතියක පැවැත්මක් හටගෙන නිරුද්ධ වුණ බවක්. එතකොට ඒ ධර්ම සම්පතිය පිළිබඳව අපි හටගෙන නිරුද්ධ වුණ ලක්ෂණය දකිනකොට ටිකෙන් ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නෙ අර ධර්ම සම්පතියේ තියෙන තැනක මේ අම්මා මේ තාත්තා මේ දුව පුතා වටින නොවටින වස්තුන්නේ කියලා අපි අල්ලගත්ත ඒ වැරදි සහගත මනස තමයි ටිකෙන් ටික අපෙන් ඈත් වෙන්න දුර වෙන්න පටන් ගන්න. ඒ නිසා විපස්සනාවට පාදක කරගන්නකොට ඊටාම වටිනා ඒ යොමු කරපු ප්‍රශ්නය අපිට පාදක විය යුත්තේ හුදෙක්ම ස්කන්ධ ධර්මයෝ ස්කන්ධ ධර්මයෝ කියනකොට පංච උපාදානස්කන්ධ ධර්ම ටික තමයි අද අපි මානසිකාරය කරන්නේ උපාදාන සහිත මනසක් තියෙන නිසා ඒකට උපාදාන සහිත මනසකට ඇසුරු වෙන අර චක්කු විඥාන අවස්ථාවල රූපය දකින අවස්ථාවේ ඉඳලා මනෝ ධාතු මනෝ විඥාන ධාතු ආදී සෑම තැනකම තියෙන පංච උපාදානස්කන්ධ ධර්මය තමයි පිරිසිදු දැක්විය යුත්තේ ඒක කර්මසිතකත් අදාළයි ඒක විපාකසිතකත් අදාළයි හේතු නිසා හටගත්ත ඒ ධර්මතා ටික හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව තමයි අපිට ඒ කර්ම ටික තුලත් විපාක ටික තුලත් නුවණ පැවතිය යුත්තේ හෙලෝ ඔව් oh. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස දැන් මම බුද්ධානුස්සති භාවනාව තමයි ඊටාම ආසාවෙන් කරන්නේ මේ නමුත් මට ඒකෙන් කිසිම එන හිතේ සමාධියක් නැහැ ඒ වුණාට මට ඒ බුද්ධානුස්සති භාවනාව හොඳට කරන්න පුළුවන් කියන්නේ හිතේ ශ්‍රද්ධාවක් වැඩෙනවා දැන් ඊට පස්සේ මම ඒක ටික වෙලාවක් කරලා ඊට පස්සේ මම ඔබ වහන්සේ කියපු විදිහට විදර්ශනාවට විදර්ශනා වඩනවා. ඒ කියන්නේ මට මතක් වෙන අරමුණු 100ට එන අරමුණු මම හිතනවා දැන් නංගිය මතක් වුණොත් මේ නංගි කියලා කියන්නේ රූප වේද වේදනාවද සංඥාද සංස්කාරයේද එකක්වත් නෙමෙයිනේ කිස්ද ලොම්ද නීද දත්ද එහෙම කියලා බලනවා. එතකොට මම මේ බලන ක්‍රමයේ වැරදි ස්වාමීන් වහන්සේ අනිත් එක මට දැනගන්න ඕන මේ සම ඒ දැන් මේ විදර්ශනාව වඩන්න උපචාර සමාධියක් අත්‍යවශ්‍යමද නැත්නම් මේක කරන්න බැරිද කියලා මට දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස. ඔව් ඇත්තටම දැන් අපිට සමත අරමුණක් තුළ අපේ හිත පිහිටව ගන්නට අමාරු නම් අපි සමත භාවනාව පිළිබඳව නැවත නැවත උත්සාහවත් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දැන් අපේ හිතට යම් යම් අවස්ථාවල තියෙනවා අර තැම්පත් ස්වභාවයට සාමාන්‍යයෙන් හිත සාමාන්‍ය අරමුණු වල ගොඩාක් විසිරෙන්නේ නැතුව පවතින ස්වභාවයක ඕනම කෙනෙකුගේ මනස තියෙන කියන්නේ අරමුණු උපදිනවා හැබැයි අරමුණු ඉපදුනට අර රැලි සහිත වතුරක් වගේ හිතට හැබැයි ওই රැලි සහිත වතුරේ ඇතැම් වෙලාවට කැළඹිලි උපදිනවා. අන්නේ කැළඹිලි උපදිනවා වගේ තමයි අපේ හිත සාමාන්‍යයෙන් එකඟම නැහැ අරමුණු වල දුවනවා හැබැයි දිව්ව සමහර වෙලාවට අරමුණු වල අපි වඩා වැඩිපුර එබඳු මට්ටමේ සිත් හට ගන්න පටන් ගන්නවා අපි හිතමුකෝ තරහ යනවා කියලා එතකොට අන්න කැළඹිල්ලක් හටගත්තා. කියන්නේ සාමාන්‍ය ස්වභාවයට වැඩිය දැන් ඒකම ඇසුරු වෙන්න පටන් ගන්නවා. එතකොට නිතර නිතර තරහ ඇසුරු වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මධ්‍යස්ත වේයතු නිසා අපි ඒ පිළිබඳව මෛත්‍රී සහගත සිතක් උපදව ගන්නට උත්සාහවත් වෙනවා. ඒක මෛත්‍රී භාවනාව කිරීම තුළ ලබන මෛත්‍රී වචන ටිකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පුද්ගලයෙක්ගේ වරදක් ගැන අපිට හිතලා තරහ යනවා නම් මේක පුද්ගලයෙක්ගේ දෝෂයක් නෙමෙයි මේක කෙලෙස් ටිකක දෝෂයක් නේද? මේ ඉපදුන නිසා නේද මේ දෝෂය තියෙන්නේ? ඒ නිසා තව කෙනෙකුට වරද පටවන්නට නෙමෙයි නේද පුළුවන්කම තියෙන්නේ කියලා අපි එතනදී අපේ හිත සංවර භාවයට පත් කර ගැනීම සඳහා ඒ විදිහේ මානසිකාරයක් පවත්නවා. ඒක අර සමත භාවනාවක් තුළ අපි උපදවන සමාධියට අමතරව අපි ලබන දෙයක්. රාගයකින් හිත පීඩාවටපත් වෙනකොට අපි අසුබේ පැත්තෙන් ආදීනවයේ පැත්තෙන් පෙන්වා දීලා ඒ කැළඹිලි ස්වභාවය අපි යටපත් කරගන්නවා. අන්න ඒ විදිහට අපි අර ඒක භාවනාවක් විදිහට කමඨහනක් විදිහට චිත්ත ඒකාග්‍රතාවය සඳහා දියුණු කළ යුතුයි කියන එක නෙමෙයි එතනදී අදහස් කළේ. එතනදී අදහස් කළේ අර වගේ කැළඹිලි සහගත මට්ටමකදී සිත තැම්පත් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව භාවනාවක් කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක. ඒ සඳහා අර සමත භාවනාව අපිට උදව් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ හැරුණකොට අපේ හිත අපිට අමාරු නම් භාවනාවක් තුළ සිත එකඟ කරගන්න අපි නැවත නැවත ඒකටම හිත මහන්සි කරන එක තේරුමක් ඇතිවන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පුද්ගලයෝ දෙන්නෙක් පෙන්වන්නේ ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් ඉන්නවා සමත පූර්වාංගම විපස්සනා වඩනවා. තව කෙනෙක් ඉන්නවා විපස්සනා පූර්වාංගමව සමතේ වඩන කෙනෙක්. තව කෙනෙක් සමත විපස්සනා යුගනන්ද වශයෙන් දිනු කරනවා. විපස්සනා පූර්වාංගමව සමතේ වඩන කෙනෙකුට අර සමත භාවනාවක් තුළ ගිහිල්ලා උපචාර මට්ටමේ සමාධිපද වීමක් එයාට කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක නා කරන්නේ විපස්සනා මානසිකාරයක් පැත්තට හිත යොමු කිරීම. එතකොට අර කතා කරපු විදිහටම අර රූපයක් පෙන්න තැනක මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හම්බෙන තැනක අපි ඒකේ ඇතුළට ගිහිල්ලා විමසා බලනකොට කෙස්ලොම් නේද සම්මස්නහර ඇට ඇට මෙදුළු මේ වගේ කොටස් ටිකක පැවැත්මක් නේද කියලා කියනකොට අර හිත පැත්තෙන් උපද්දගත්ත ප්‍රඥප්තිය බාහිර රූපය තුළ සජීවීකරණයට ලක් වෙලා අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි ඉන්න දේ එකක් ඒ වගේම පවතින ධර්මතාවයේ පවතින ස්වභාවය වෙනස් එකක්. ඊට පස්සේ අපිට පුළුවන් ඒකම සතර මහා ධාතු විදිහට නැඹුරු කරන තැනට යනකම් අරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ධාතු විදිහට දකින්න තැනට අරගෙන එතනින් අපිට තවදුරටත් දියුණු කිරීමක් විදිහට ඇහැට රූපයක් ගැටෙන තැනක රූපය හටගෙන නිරුද්ධ වෙන බව අපිට නුවණින් දකින්න තැනකට ඒකම අපිට දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට අපි විපස්සනාව පැත්තෙන් අපි මේක දියුණු කරන්න පටන් ගත්තට පස්සේ අපි අන්තිමේටම ස්කන්ධයන්ගේ උදේවැය දකින්න මට්ටමට යනකම්ම මේ විපස්සනාව පැත්තෙන් මේක දිනු කරගෙන යනවා. දැන් සමත භාවනාවක් තුළ අමුතුවෙන් සිත එකඟ නොකලාට අර හිතට එන අරමුණක් පිළිබඳව නැවත නැවත යථාර්ථවාදී විදිහට දකින්න පුරුදු කිරීම තුළ හිතේ ගොඩනගෙනවා ඒකාග්‍රතාවයක්. එතන හිතේ සමාධි මට්ටමක් ගොඩනගෙනවා. එතකොට ඒ සමාධිය අර විපස්සනා සමා විපස්සනා සමාධිය කියන එක අර කියපු අපි උපදෝගත්ත නිමිත්තානුසාරයෙන් උපදෝගත්ත සමාධියක් නෙමෙයි. ඒක මේ විපස්සනා මානසිකාරය තුළ උපදවා උපදව ගන්නා වූ සමාධියක්. ඇයි එහෙම වෙන්නේ? අපිට අර බාහිර එන නිමිති අඩු වෙලා ගිහිල්ලා ඊට පස්සේ විපස්සනා විපස්සනාව තුළ අපිට නුවණ පහළ වෙනවා. එතකොට අර බාහිර අරමුණු වෙන වේගය අඩු වෙලා අර විපස්සනා ඥාන දර්ශනය තුළ නුවණ පැවැත්වීමේ හැකියාව තියෙනවා. බාහිර නිමිති පිහිටීම අඩු වෙන්න පටන් ගන්නවා. විපස්සනාව දියුණු වීම තුළ. අන්න ඒ නිසා එතන ගොඩනගෙනවා සමාධිය. ඒක සමාධිය අමුතුවෙන් බලාපොරොත්තුෙන් කරන්න එපා. හැබැයි ඒ තුළ සමාධියෙන් එකම්ම ගොඩනගෙනවා. ඒ නිසා අමුතුවෙන් සමාධිය බලාපොරොත්තුෙන් ඒක කරන්න එපා. එතකොට ඒ විදිහට මානසිකාරය පවත්වාගෙන යන විදිහට මානසිකාරය පවත්වාගෙන යන්න ඒ විදිහ නිවැරදි සත්පුද්ගල භාවයකින් ඒතන ඇසුරු නොවන විදිහට ඝන සංඥාව දුරු කරගන්න අවශ්‍ය නිසා තමයි ඒක කෙස්ලොම් නියද සම්මස්නහරව ආදී ලෙස බලන්න කියලා කිව්වේ. ඊට පස්සේ ධාතු වශයෙන් බලන පැත්තට යොමු වෙන්න. ඊට පස්සේ ආයතන වශයෙන් මේ තැනක සිදුවන සිදුවීම පිළිබඳව මානසිකාරය පවත්වමින් ඒ රූපේහි හටගෙන නිරුද්ධ වන ස්වභාවය වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව මානසිකාරයේ පවත්වන්න අන්න එතකොට ඊටාම සාර්ථකව විපස්සනාව පැත්තෙන් අපිට අපේ ඉලක්කය කරා යන්න පුළුවන්කම තියෙනවා. බොම් පින් ස්වාමීන් වහන්සේ තව එකක් තියෙනවා මට දැනගන්න. මේ ස්වාමීන් වහන්සේ දැන් මම ඔය කියන විදිහට මේ අරමුණක් මතක් වුණාම රූප වේදනා සංඥා සංස්කාරද මේවා කිස්ලොම් නේදද්ද කියලා එහෙම හිතෙන් විමස විමස බලනවා. දැන් මම දිගටම කරනකොට මට මේ හිතෙනවා මටම මේ නිකම්ම විතර්ක ගොඩක් විතරයි මගේ හිතේ ගොඩනගන්නේ. ගොඩාක් ප්‍රතිවලට මෙනෙහි කිරීමක් විතරයි ඒකේ විතරයි කියලා මට හිතෙනවා ඒක මොකද දැන් තව කොච්චර කාලයක් මෙහෙම කරන්න ඕනේද මෙහෙම එකම එක මෙනෙහි කර කර කීකී මට හිතෙන එක වැරදි නේද ස්වාමීන් වහන්සේ. ඔව් එතනදී මානසිකාරයේ පවත්වන විදිහ පිළිබඳව අපට නිවැරදිව වටහා ගැනීමක් සිදු කළ යුතු වෙනවා. ඒ තමයි අපි මේ හැම වෙලාවකදීම මේකෙදී හිත හිත නැවත නැවත ඒක ගැන කරුණු විදියට කල්පනා කර කර හිතීමක් සිද්ධ විය යුතු දෙයක් නෙමෙයි. දැන් අපි දෙයක් හිතනකොට අපිට එතන පැහැදිලි වීමක් සිද්ධ වෙනවානේ. අන්න ඒක වෙන් කරගන්න. ඒ කියන්නේ අපි හිතන විදිහත් හිතීම තුළ අපිට ඇත්තටම මෙතන පවතින මේ විදිහ අනාත්ම ධර්මයක් නේද කියලා උපදින නුවණ නේද කිස්සල වෙන් කරගන්න. එතකොට මානසිකාර්යය තුළින් උපදින නුවණ වෙන් කරගත්තට පස්සේ මානසිකාර්යයත් නුවණත් වෙන් කරගත්තාම අපිට නුවණ කියන දේෙන් පුළුවන් හැමතැනකම සිදුවන මේ ධර්මතා පිළිබඳව බලන්න. හැබැයි ඒක ප්‍රකට වෙන්නේ නැති වෙනකොට තමයි මානසිකාර්යය පැවැත්වීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකත් අර කරුණ විදිහට පාඩමක් විදිහට එක එක දිගට හිත හිත හිත හිත යන්න එපා. ඒකත් ඇහැට රූපේ පේන තැනක සිදුවන යථාර්ථයේ දකින දකින ආකාරය පිළිබඳව දැකපු තැනක අරමුණක් ගැන සිහි වෙනකොට එතන තිබුණ යථාර්ථය පිළිබඳව මෙනෙහි කරන මට්ටමින් ඒක පවත්වාගෙන යන්න අර වාක්‍යයක් වගේ හදාගෙන එකම නිමිත්ත පිළිබඳව හිත හිතින්දීමක් නැතිව එතන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඕන නිසා අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න ඕන නිසා තමයි මේ මානසිකාරය පවත්වන්නේ ඒකට දැන් මානසිකාරයේ පවත්නකොට මොකද වෙන්නේ? මානසිකාරයේ පවත්නකොට අපිට එතන අර නුවණ උපදිනවා. ඇත්තටම මෙතන තියෙන්නේ මේ විදිහ අනාත්ම ධර්මයක් නේද කියලා. දැන් ධර්මදේශනාවක් අහා ඉන්නකොට අර අහගෙන ඒ අනුව මානසිකාරයේ පැවැත්වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපිට ඇත්තටම නුවණක් විදිහට පේනවා මේක ඇත්තනේ මෙහෙම දෙයක් මෙතන සිද්ධ වෙනවනේ කියලා අපිට ඒ වෙලාවේ තියෙන ආලෝකයක්. ආලෝකයක් කියන්නේ අපිට යම්කිසි එලියක් තියෙනවා මේක ඇත්තටම මෙහෙම යථාර්ථයක් තියෙනව නේද කියන එක ගැන. අන්න ඒකයි මානසිකාරයයි කියන්නේ දෙකක්. මානසිකාරය තුල තමයි නුවණ උපදින්නේ. දැන් නුවණ උපදින කෙනා නුවණ පාවිච්චි කරන්න ඕනේ. නුවණ භාවිත කරන්න ඕනේ. අර මම අනෙක් භාවනා වැඩසටහනේදී දහවල් වැඩසටහනේදී පැහැදිලි කළා අර කණ්ණාඩි දෙක වගේ කියලා. කියන්නේ අපි කණ්ණාඩි දෙක දාගන්නවා. කණ්ණාඩි දෙක දාගන්නේ කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක දාගන්නවා. හැබැයි කණ්ණාඩි දෙක දාගත්තට පස්සෙත් ආයෙ බලන්නේ කණ්ණාඩි දෙක දිහා නෙමෙයි. අපි ඊට පස්සේ බලන්නේ අර බාහිර බාහිර දිහා රූප දිහා තමයි අපි කණ්ණාඩි දෙක හරහා බලන්නේ. අන්න ඒ වගේ තමයි අපි විපස්සනාව නැතිනම් මේ මානසිකාරය කියන දේෙන් අපි सिद्ध කරන්නේ කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක දාගන්නවා වගේ තමයි මානසිකාරය කියන්නේ. ඊට පස්සේ නුවණ කියලා කියන්නේ කණ්ණාඩි දෙක දාගත්ත අවස්ථාව වගේ. දැන් දාගත්තාම කණ්ණාඩි දෙක නෙමෙයි බලන්නේ කණ්ණාඩි දෙක හරහා අනිත් දේවල් බලන්න. අර නුවණ තුලින් අපිට සමස්ත රූපේ පේන සද්ද ඇහෙන ගඳ සුවඳ ස්පර්ශ ආයතන ටික උපදින තැනක තියෙන යථාර්ථය ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? මානසිකාරය කියන එක ශක්තිමත් මදි කියන එක. එහෙනම් ආපහු මානසිකාරය පවත්නවා. මානසිකාරය පවත්නවා වගේම එතනදී අපි නැවතත් ආපහු මානසිකාරය තුළින් නුවණ උපද්දලා නුවණ භාවිත කරනවා නුවණ අඩු වෙනකොට මානසිකාරය යොදා ගන්නවා ඒ විදිහට ඒ දෙක වෙන් කරගන්න. එතකොට අපිට එන්නේ නැහැ අර කරුණු විදිහටම අපි හිත හිත ඉන්නවා කියන එකක් අපිට එන්නේ නැහැ. ඒ වගේම කරුණු විදිහට හිත හිත ඉඳීම කියන එක නරක දෙයක් නෙමෙයි. ඒ විදිහට පවත්වන මානසිකාරය තුළ විතරමයි නුවණ උපදවන්න පුළුවන්කම තියෙන්නේ. මානසිකාරය නැතිව කිසිම තැනක නුවණ උපදින්නේ නැහැ. ඒ හින්දා ඒක නිකරුණේ පවත්වන දෙයක් නෙමෙයි. ඒක ප්‍රතිඵලයක් නැතුවත් නෙමෙයි. ඒක ප්‍රතිඵලයක් තියෙනවා. එකතු කරගන්න ඕනේ කොටස තමයි අර Tamante එතන ඇත්තටම යථාර්ථයේ පැහැදිලි වෙන තැන අනිත් තැන්වලට ආදේශ කරලා බලන්න. ඇහැට දැන් උදාහරණයක් හැටියට අර කලින් කිව්වා වගේම දැන් නංගි කියලා පේන තැනක බැලුවා නම් මේ විදිහ ඇත්තක් බැලුවා නම් ඒකම තමයි අම්මා කියලා පේන තැන තියෙන ඇත්තක්. එතකොට තාත්තා කියලා පේන තැන තියෙන ඇත්තක්. ඒ අනිත් තැන්වල පේන ඇත්තත් ඒකම තමයි. එකෙන් ඊට වඩා වෙනස් වෙන්නේ සජීවී අජීවී කියලා තැනකත් වෙනස් වෙන්නේ ඒක තමයි ඇත්ත යථාර්ථයේ බවට පත් වෙන්නේ. අන්න ඒ විදිහට දැන් අර උපද්දගත්ත නුවණ අනිත් තැන්වලට ආදේශ කරන්නේ. එතකොට ඒක නුවණින් අපි වාසය කරනකොට බොහොම ඉක්මනට කෙලෙස් ආශ්‍රව ගෙවෙන්න පටන් ගන්නවා. නැතිනම් ඒක බොහොම ඉක්මනින් අපිට අපේ හිතේ ඒ අරමුණු වල තියෙන ඝන බව අයින් වෙලා ගිහිල්ලා හිත බොහොම සංවර වෙනවා අරමුණු වල බර අඩු වීම තුළ. ඒ හින්දා මේ විදිහට භාවනාව සකස් කරගත්තා නම් හරි. දෙවියන් සමන්නාස. සමන්නාස මම කතා කරන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්නේ අහන්නේකට සම්බන්ධ වෙන්නේ. ස්වාමිනාසර විපාක මනෝවිඥාන අවස්ථාවේදී ඇති වෙන පංච උපාදානස්කන්ධේ අපි බලනකොට ආශ්‍රව නිසා ඇති වෙනවා ආශ්‍රව නැත යනකොට නැත යනවා වගේ දෙයක් දෙදින්ම වැඩක් නැතිද විපාක මනෝවිඤ්ඤාණ මට්ටමේදී ආශ්‍රව නිසා උපදිනවා කියලා අදහස් කළේ විපාක මනෝවිඤ්ඤාණ නෙමෙයි ශ්‍රමණස කර්ම මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී පංච උපාදාන ස්කන්ධය හැදෙනකොට ආශ්‍රව ඒකට අදාළ වෙනවනේ ඔව් ආශ්‍රව නිසා ඇති වෙනවා ආශ්‍රව නැතුව යනකොට නැති වෙනවා වගේ සිටීමක් වැඩක් නැති දෙයක්ද සංඥාන්ත ඒ ඒ මට්ටමේදී දැන් ආශ්‍රව නිසා තමයි අර සියලුම විපාක මට්ටමේ කියලා ඔක්කොම ආශ්‍රව ධර්ම බවට පත් වෙලා තියෙන්නේ කියන එකෙන් බැලුවට කමක් නැහැ. ඒ කියන්නේ දැන් ආශ්‍රව නිසානේ සියල්ලම පංච උපාදානස්කන්ධය කියන මට්ටමට යන්නේ. එතකොට මේ මේකේ තියෙන ආශ්‍රව සහිත මනසේ උපාදාන සහිත මනසේ ස්වභාවය නිසා නේද මේ අනිකුත් ධර්මතා ටිකත් මට සත්පුද්ගල භාවයෙන් ඇසුරු වෙලා තියෙන්නේ කියන තැන දැකීම සඳහා ඒ විදිහට මානසිකාරය කළාට ගැටලුවක් නැහැ. හැබැයි ඒක අර සඳහා මානසිකාරය කළ යුතුයි. බොහොම ස්තුතියි. බොහොම තිස්සක් තේරුණා. දැන් අවසරයි ස්වාමීන් වහන්ස මානසිකාරය තමා තුලින් දැකීමත් අතර වෙනස අපි තෝරගන්නේ කොහොමද ස්වාමිනාස? මානසිකාර්ය සහ තමා තුළ දහාවේ පිළිබඳවත් මානසිකාර්ය තමයි පවත්වන්නේ. අපිට අනුන් කියලා හම්බෙන තැන තියෙන ස්වභාවය පිළිබඳවත් මානසිකාර්ය තමයි අපි පවත්වන්නේ. එතකොට මේ මානසිකාර්යය පවත්වන්නේ ඒ කියන්නේ තමන් කරගත්ත තැනක හම්බෙන ධර්මතා ටික පිළිබඳව. එතකොට අපිට පේනවා එතනදී මේ ස්කන්ධ ධර්මතා ටික. තමන් කරගත්ත තැනක තියෙන ස්කන්ධ ධර්මතා ටික. ඒකට අපිට එතනදී පේනවා බාහිර රූපය ඇති බවට හම්බෙනවා නම් හම්බෙන තැනකම මේ ස්කන්ධ ටික ඒ රූපේ දැනගත්තා වූ ඒ විපාක ධර්මතා ටිකම තමන් කියන බවෙන් නැවත අපි අසුරු කරලා තියෙනවා. අපි ආපහු ඒ කියන්නේ කර්ම විඥාණය ඇහැ පැත්තට යොමු වෙලා, රූපේ පැත්තට යොමු වෙලා, හිත පැත්තට යොමු වෙලා මේ ඔක්කොටම නැවත අසුරු කරන මට්ටමකටපත් වෙලා තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි අපිට මම කියලා පුද්ගල පුද්ගලයෙක් කියලා මේ මට්ටම අසුරු වෙන්න පටන් ගන්න. එහෙනම් අන්නේ Taman කියන තැන පිළිබඳව අපිට ඉස්සෙල්ලම පවත්වන්න තියෙන්නේ එතන ඇත්ත තේරුම් ගන්න ඕන නම් මානසිකාරයක් විදිහට තමයි. ඒ විදිහට මානසිකාරයක් විදිහට අපි එතන තේරුම් ගන්නකොට අපිට පුළුවන්කම තියනවා එතන ඒ මානසිකාරය තුළ උපදින නුවණ උපදව ගන්න. අන්නේ නුවණ උපදිනකොට අපිට පුළුවන් අර කලින් පැහැදිලි කරපු විදිහට අපිට නුවණ නැවත නැවත සෑම තැනකටම භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔව් මනස එතකොට මේ ඔබ වහන්සේතනේ සඳහන් කරේ දැන් එතන නුවණ නුවණ ඒ නුවණ තමයි මේ කෙනෙක්ගේ දර්ශනය මේ පිරිසුදු වීම කියන එක හැඟෙන දේ නේ සම්මත නේද ඒක පැවැත්වීම තමයි නේද ඒකෙන් ඒක පෙරපසු නැතුව යෙදෙන තැනක් වෙනකොට තමයි අපිට මේ සම්පූර්ණම දර්ශනය පිරිසුදු වුණා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි අද දවසේදී බලන්නේ ඒක දෙවෙනි අවස්ථාවේදී තමයි බලන්නේ. කියන්නේ ඒක ඇති බවට අපිට හම්බෙලා අපි රැවටුණු තැනක අපි බලනවා එතන තිබුණ ඇත්ත මොකද්ද කියලා. ඒක තමයි අපි අද මේ විදිහට හිත පුරුදු කරන පළමු වට්ටමේ තියෙන ස්වභාවය. හැබැයි ඒක නිවන් දකින මොහොතකදී සිද්ධ වෙන්නේ ඒ වගේ අරමුණක අපිට පෙරපසු නැතුවම ඒ අරමුණේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නුවණ එතෙන්ට මේ භාවිත වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර නුවණ භාවිත කර කර අපි අර මේ දෙක අතර තියෙන පරතරය අයින් කරන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ අපි දැකලා රැවටිලා අපි ආපහු ඒ ගැන නුවණ පවත්නවා කියන එකත් අතර තියෙන මේ පරතරය අපිට අයින් කරගන්න පුළුවන් අර නුවණ පවත්තන භාවිත කරන වේගය වැඩි කිරීමෙන්. එතකොට අර රැවටෙන තැනම, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා කියන තැනම හිමි කරගන්නවා අර නුවණ තුල, ප්‍රඥාව තුල, අවබෝධය තුල. එතකොට ඒකෙන් පෙන්වලා දෙන්නේ අර ස්කන්ධ ධර්මයන්ගේ විපාක මට්ටමේ ස්කන්ධයන්ගේ නිරෝධය පෙන්වලා දෙන්නේ. ඒක පෙන්වලා දෙනකොට එතන ආශ්‍රවයන්ට කෙලෙසන්ට ඉඩ නැතිවීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අර තියෙන පරතරේ නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ නුවණට තමයි මානසිකාරය තුළ උපදවන නුවණට තමයි ඒ හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ සාක දැන් ඒක අර බහුල වශයෙන් කළා තමයි ඒක මේ දිනු කරගන්න සාක නේද? ඔව්. බහුල වශයෙන් කළා තමයි අපි ඒක නැවත නැවත දිනු කරගන්න කියන්නේ වැඩි කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි කොතෙක් දුරට ඒක අපේ ජීවිතය තුළ භාවිත කරනවද ඒ මට්ටමක තමයි සාක්ෂාත් වීමේ ප්‍රවණතාවය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය වඩන කෙනා පිළිබඳව නිවැරදිව සතිපට්ඨානය වඩනවා නම් දවස් 7ක් ඇතුළත නිවැරදිව කරනවා නම් මාර්ගඵල අධිගම ලබන්න පුළුවන් කියන වචනේ දේශනා කරන්නේ ඒ හේතුව නිසා අනවතර කෙනෙකුට මේ විදිහට මේක වැඩිම කියන එක सिद्ध කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔහු මාර්ගඵලයකටපත් වෙනවා කියන එක කියන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි ඒක නුවණ භාවිත කරන්න ජීවිතේ මොන මට්ටමින්ද ඒ මට්ටමට තමයි ඒක සාක්ෂාත් වීමෙහි ප්‍රවණතාවය තියෙන්නේ. සදාතික අර ඒකේ මේ අර අභ්‍යන්තර බාහිර සහය යන අන්ත දෙක ඒ අන්ත වලිනුත් එතන මිදිච්ච තැනක් සංගසිත නේද? ඒ කියන්නේ 11 ආකාරයේ අන්ත වලින් ඒ සියල්ලෙන් මිදිච්ච තැනක් නේ ශුන්්‍යත ඒ කියන්නේ ශුන්්‍යත ස්වභාවිකුත් අනාත්මවාදී තියෙන නේද? නේද? සම්පූර්ණ ඒ ධර්මයන්ගේ Nirodha සාක්ෂාත් වෙන තැනක අන්ත නිර්මාණය වීම සඳහා ඉඩක් ඇත්තේ නැති වෙලා යනවා. එතකොට සාහිත්‍යයට පොඩි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක සමා එතකොට ඒ සමාධිය අර යෝනිසෝ මනසිකාරය සමාධිය කියන වචන දෙකේ තේරුම සාහනස දැන් දැන් එහෙම බලන කෙනෙකුට එතනත් සමාධියක් අනිවාර්යෙන් දැන් ඔබ හරි අර කලින් මොකද ප්‍රශ්නයක් ඇහුවා ඒකට උත්තර දෙන්නේ සමාධියක් අනිවාර්යෙන් මෙතන තියෙන සාහනස නේද? සමාධියක් තියෙන එකයි දැන් කිසිම ධානයක් උපදවන්නේ නැතිව කෙනෙක් විපස්සනාව වැඩුවත් ප්‍රථම ධානය සහිතව තමයි සෝවන් මාර්ගසිත උපදින්නේ. ප්‍රථම ධානය මට්ටමේ ඒකාග්‍රතාවයක් නැතුව උපදින්නේ නැහැ. ඒ කියන්නේ විපස්සනා එයා ධානය උපදවනවා කියලා 아무තු දෙයක් කළා නැහැ. හැබැයි අර විපස්සනා මානසිකාරය ඒ මට්ටමට යනකම් එයාගේ සියුම්ම හිතේ අනික් නිමිති ඔක්කොම යටපත් කළා ඒ තුලම චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගලා තියෙනවා. එතකොට ඊර කලකිරීමත් ඒකම එනවා අර දැන් කියන්නේ දැන් කෙනෙක් අපි හිතමු දැන් අපි ඉස්සරහා මොකක් හරි පෑනක් වගේ දෙයක් තියෙනකොට ඒක අපි ඒ පැත්තට ඒ රූපේ පැත්තට මේ යන්නේ නැතුව රූපේ පැත්තට යොමු නොවි අභ්‍යන්තරේට හිත යොමු නැතුව අර මජ්ජේ කියන එකට හිත හිත තුලින් තමයි ඒ වාසය කියන අර නුවණයි කියන එකයි අර අර දන්න දකින ඒ අර දන්නවා කියලා වගේ එකක් ඒ එතන පවතිනවා කියන එක තමයි ඒකෙන් හැඟ වෙන්නේ සාහනත නේද? ඔව් එතකොට එතනදී අපි නුවණ පවත්වන්න ඕනේ විදිය පිළිබඳව කතා කළොත් අර කියන්නේ මම හිතන්නේ මහත්ය ප්‍රශ්න කතා කළේ මධ්‍ය සූත්‍රයේ මහත්ය යම් ධම්පරයයකුත් එක්ක එකතු කරගෙන එතකොට මේ අන්ත දෙකෙන් අයින් වෙලා මැද තැවරෙන්නේ නැති තැනක යථාර්ථය පවත්නවා නම් ඒක තමයි මධ්‍ය සූත්‍රයේ තුල විග්‍රහ කරන්නේ. එතකොට අන්ත දෙක කලම කලමාත හැරෙනවා. මධ්‍ය නම් වූ තැන සිත läග සිටින්නේ නැතුව එතන පවතින්නේ නැතුව අර අන්ත දෙක මහාන තෘෂ්ණාව නැමැති සිඹණී. ඒ කියන්නේ දැන් මේ දෙපැත්තේ තියෙන අන්ත දෙක එකට ගැට ගහන තණ්හාව නැමැති ගෙතුම බැඳුම ඒක සිඳ දමලා අර මැදෙහි නොතවරි එතනින් මිදීම තමයි එතනදී කතා කරන්නේ. ඒක ඒක කරන්න තියෙන ක්‍රමය තමයි මේ විදිහට අපි යෝනිස්ම මනසිකාරයේ පැවැත්වීම කියලා කියන්නේ. එහෙමයි සන්නස් ඒක. ගොඩක් නිසා කර උභාසර chart එකක් දවසක් ලස්සනට ඇඳලා ඒක අපිට පෙන්වුවා ඒකනුත් හොඳට ඒක පැහැදිලි වුණා මේ ඒක වැඩසටහනකට පිරිසක් ඉදරා කරේ ඒක ඒක බොහොම වටිනා වුණා ඒක තේරුම් ගන්න පැහැදිලිව බොහොම පිං සාන්නා සර්වන් සාහිත්‍ය රසන පින්වත් ස්වාමීන් වහන්සේ ඔව් මම අර කලින් කතා කරපු එක්කෙනෙමයි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ මේ අපේ අම්මා නම් ඉන්නේ රට. දැන් මට අම්මා මතක් වෙනකොට මම දැන් අර ස්වාමීන් වහන්සේ ඔය මං හිතුව විදිහට තමයි හිතන්නේ මේ අම්මා කියන්නේ මේ මතක් වෙන එක කිස් දලුම්ද නියද්දක්ද රූප වේදනා සංඥා සංස්කාර විඥානයක්ද පටවියා පොතේජු ආයුධ විතර හැම්පැත්තෙන් බලනවා. ඒ වුණාට බලලා ඉවරුනාට පස්සේ මට හිතෙනවා මේ දැන් ඇත්තටම මේ අම්මා කෙනෙක් නෑනේ මේක අවුලද හිතන්නේ නේද කියලා. එතකොට මට හිතෙනවා මේක මේ මිත්‍යා දෘෂ්ටියක් වෙනවද කියලා මම මේ හිතන ක්‍රමයට. මට ඒක දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ මම හිතන විදිහ එතන වැරදිද කියලා. ඇත්තටම අපිට මේ අපි මේ විදිහට බැලිය යුතු වෙන්නේ අම්මා කෙනෙක් නෑ කියන දේ දකින්න නෙමෙයි. අපි ඒ දේ ඒ දේ බැලිය යුතු වෙන්නේ අපේ රූපය අම්මා කියලා හිතන මොඩකම අයින් වෙන විදිහට. ඒ කියන්නේ අපිට මිත්‍යාදෘෂ්ටියක් බවට පත් වෙන්නේ අපි ඒක ඇසුරු කරනවා නම් සම්පූර්ණම මේ ලෝකේ මවපියා කියලා එහෙම දෙයක් නැහැ කියලා ඒක නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන දෙයකට යන්නේ ඔතනින් නෙමෙයි. නියත මිත්‍යා දෘෂ්ටියකට අයිති වෙන තැනදී යන්නේ දැන් අම්මා තාත්තා කියලා කියන තැනක නත්ති මාතා නත්ති පිතා කියනකොට මව මැරීමේහි විපාක නැහැ පියා මැරීමේහි විපාක නැහැ මෙතනින් පස්සේ උපදින්න නැත්නම් උච්ඡේදයක් පනවනවා නම් ඒකෙන් එතනින් එහාට සිදුවන කිසිම දෙයක් ඇත්තේ නැහැ කියන තැනක ඒක අපි නත්ති මාතා නත්ති පිතා කියලා කිව්වට ඒ පිළිබඳව විග්‍රහ කරන්නේ මව මැරීමේහි විපාක නැහැ පියා මැරීමේහි විපාක නැහැ ඒ දේවල් වල සිදුවන දෙයක් නෑ අමතාත්ත මරුවත් ඒකට සිදුවන අකුසලයක් නෑ කියලා කියන තැනකින් තමයි ඒක විග්‍රහ වෙන්නේ. එතකොට මෙතනදී නත්ති මාතා නත්ති පිතා කියන මිත්‍යා දෘෂ්ටියට නිසා පැමිණීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අම්මා තාත්තා නැහැ කියන එකත් නෙමෙයි අපි දැක්ක යුතු දේ බවටපත් වෙන්නේ. සම්මුතිය තුළ අපි ව්‍යවහාර සත්‍ය තුළ කතා කරනවා අම්මා තාත්තා කියලා අපි ව්‍යවහාර කරනවා. හැබැයි පරමාර්ථ සත්‍ය තුළ පරමාර්ථ ධර්මයන් තුළ කවදාවත් අම්මා තාත්තා කියන ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම දෙයක් ඇත්තේ නැහැ. නිසා අපි පරමාර්ථ ධර්මය පිළිබඳව තමයි මානසිකාරය පැවැත්වීම සිද්ධ කරන්නේ. ඒක පරමාර්ථ ධර්මයන් පිළිබඳව මානසිකාරය කරන්න යනකොට අපිට හම්බෙන්නේ මේ සතර මහා ධාතු වල පැවැත්මක් රූපය කියලා. එතකොට රූපය කියන එක අම්මා කියලා අපි ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ Tamangeම හිතෙන්ම උපද්දගත්ත සංකල්පනා මට්ටමක් නේද? ඒක අර බාහිර තියෙන රූපයට කිසිම සම්බන්ධයක් නැහැ නේද? රූපය අම්මා බවට පත්ුනේ නැහැ. ඒ රූපය මේ අනාත්ම දෙයක් දිහා රූපය පෙනුන තැනක මම අම්මා කියලා දැනගන්නේ තමන්ගෙම හිතෙන් ආශ්‍රව ටිකකින් පුරුදු ටිකකින් උපද්දගත්ත නිමිත්තක් නේද දැනගන්නේ. කොටින්ම කියනවා නම් තමන්ගේ හිතෙන්ම උපද්දපු අරමුණක් නේද අම්මා කියලා දැනගන්නේ. ඒ දැනගත්ත අරමුණ සහ එළියේ තියෙන රූපය මේ දෙකම එකක් නෙමෙයි නේද? මම අම්මා ගැන හිතලා දුක දුක් වෙනවා කියලා කියනවා නම් මම අම්මා ගැන හිතලා සතුට වෙනවා කියලා කියනවා නම් මම මගේ හිත ගැනම හිතලා නේද මේ සතුට දුක උපද්දගෙන තියෙන්නේ. ඉතින් මම මගේ හිත ගැනම හිතලා සතුටු වෙන එක දුක් වෙන එක ප්‍රතිඵලයක් තියේවිද කියලා අපි ඒ පැත්තෙන් යථාර්ථය අනුව නුවණ පැවැත්වීම තමයි सिद्ध කරන්න ඕනේ. එතකොට අපි ඒකෙදි යන්නේ අම්මා නැහැ තාත්තා නැහැ කියලා බලන තැනකට යන්න නෙමෙයි අර විදිහේ ඒ ඒ තැන නුවණ පැවැත්වීමක් सिद्ध කරන තැනකට තමයි අපි අපේ මනස අරගෙන යන්නේ. ඒ නිසා ඒක කිසිලෙසකවත් මේ විදිහට මානසිකාරය පවත්නකොට ඒක මිත්‍යා දෘෂ්ටියකට යන්නේ නැහැ. අපි බලන්නේ අම්මා තාත්තා නැහැ කියලා කියන්න නෙමෙයි. සම්මුති සත්‍ය තුළ ඒ දේ අපි කතා කළාට පරමාර්ථ වශයෙන් පවතින මෙන්න මෙබඳු ධර්මතා රාශියක් කියන අවබෝධය ඇති කරගෙන අපි සංකල්පමය වශයෙන් මනස තුළ උපද්ද ගන්න දුක නැති කරගන්න ක්‍රමයක් තමයි අපි මේ සකස් කරලා සකස් කරගන්න ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්න ඒ විදිහට දුක නැති කරගන්න ක්‍රමයක් පිළිබඳව. ඒ හින්දා ඒක ඒ තැනකදී මිත්‍යා දෘෂ්ටියක් බවට එතනපත් වෙන්නේ නැහැ. Thank you ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට දැනගන්න පුළුවන්ද ඇහැට රූපේ ගැටෙන මොහොත නේද ස්වාමීන් වහන්සේ පටික සංපස්සේ කියන්නේ ඇහැට රූපය ස්පර්ශ වෙන අවස්ථාව තමයි පටිඝ සම්පස්සය කියලා කියන්නේ. රූප ධර්මයන්ගේ සිදුවන සංස්පර්ශය පටිඝ සම්පස්සය කියලා කියනවා. ඒ වගේම ඇතම් විග්‍රහයකට අනුව එක පරයයකින් එක ක්‍රමයකට විස්තර කරනකොට දක්වනවා අර රූප නිමිත්ත පිළිබඳව. ඒ කියන්නේ ඇහැට රූපයක් පතිත වුණාම ගැටුණට පස්සේ ඒ චක්කු විඥාන සිතෙහි උපදින පස්ස චෛතසිකයක් තියෙනවා නම් ඒ පස්ස චෛතසිකයත් පටිඝ සම්පස්ස කියන නමින්ම හඳුන්වනවා. මනසින් අරමුණු මනසට අරමුණු කිරීමේදී අරමුණු ස්පර්ශ වෙනකොට රූප ඒ කියන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු හැරෙනකොට මනසින් ගනු ලබන මනායතන ධමායතනෙහි කෘත්‍ය සිද්ධ වෙන තැනකදී එතන උපදින්නා වූ ස්පර්ශය අදිවචන සම්පස්සයයි කියලා පැහැදිලි වෙනවා. හැබැයි ඇහැට රූපයක් ඇතිවීමත් පටිඝයමයි ඒකට අනුරූපව මනසේ උපදින්නා වූ යම් සංස්පර්ශයක් වෙනවා නම් ඒකත් පටිඝ සම්පස්සයයි ගැනීමෙහි වරදක් ඇත්තේ නැහැ හැබැයි මනායතනය සම්බන්ධව නාම ධර්මයන්ගේ සිදුවන සංස්පර්ශය අදිවචන සම්පස්සයයි එතකොට ස්වාමීන් වහන්සේ දැන් වහන්සේ දැන් ටිකකට කලින් ප්‍රශ්නයකට උත්තර දුන්න මේ අර කාලය කියන්නේ අපි රූපය දකිද්දී අපි මානසිකාරය කරලා ඊට පස්සේ ආපහු නැවත මේකේ හරි පැත්ත දකින්න කාලය අඩු කරගන්න ඕනි කියලා මේ විපස්සනාවෙන් එතකොට අපිට අදිවසන මේ අධික සම්පස්සය අඳුනගන්න බැහැ නේද අපේ හැමෝටම. ඒ කියන්නේ ස්වාමිනා දැන් පටික සම්පස්සය වෙන මොහොත අපිට දැනෙන්නේ නැහැ නේද? කවදාවත් ඒ අවස්ථාවකදී සිහිය උපදින්නෙත් නැහැ අවිද්‍යාවේ දෙන්නෙත් නැහැ. ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥාන සිත උපදින තැනදී මනෝ ධාතු සිත උපදින තැනදී මනෝ විඥාන ධාතු විපාක මනෝ විඥාන ධාතු සිත උපදින තැනකදී ආවර්ජන ක්‍රියා සිත උපදින තැන්වලදී මේ කිසිම තැනක අවිද්‍යාව යෙදිලා මෝහය යෙදිලා කෙලෙස් ඇති වෙන්නේ නැහැ ඒ කිසිම තැනක විපස්සනාව හෝ මාර්ගය ඇති වෙන්නේ නැහැ මාර්ගය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ඵලය උපදන්න පුළුවන්කම තියෙන්නේ විපස්සනාව වඩන්න පුළුවන්කම තියෙන්නේ මේ විපාක ධර්මතා ටික හටගෙන නිරුද්ධ වුණ තැනක ඒ ධර්මතාවයේ පිළිබඳව නැවත දන්නාකම හෝ නොදන්නාකම ඇති කරගන්නවා කියන එක මත තමයි කෙලෙස් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එතන දන්නාකම උපද්ද ගත්තොත් අපිට පේනවා අර පටිඝ සම්පස්සය හටගෙන නිරුද්ධ වෙනකොට ඒ ඒ ධර්මයන්ගේ Nirodha සිද්ධ වුණ ආකාරය පිළිබඳව අපිට එතනදී කෙලෙස් සහිත මනසක් නම් පවතින්නේ අපිට පේනවා පටිඝ සම්පස්සය පිළිබඳව දැකීමක් නැතුව අපිට රූපයම පෙනුණා ආස්තෝපාදානයන්ගේ අත්දැකීම අපිට පේන්න පටන් ගන්නවා ඒ හින්දා අපිට මේ තැනක නුවණ උපදින්නෙත් නැහැ කොයි වෙලාවකවත් ඒ තැනක කෙලෙස් ධර්ම උපදින්නෙත් නැහැ කිසිම අවස්ථාවකදී එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සිද්ධිය වෙලා ඉවරලා අපිට අවබෝධ අපි සිද්ධියට මුහුණ දුන්නට පස්සේ ඒ පිළිබඳ නැවත විමර්ශනය කිරීමකින් තමයි අපි තේරුම් ගන්න ඕනේ කියන එකයි නේද අපි විපස්සනාව කියන තැනදී අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ විදිහටම තමයි අවබෝධය තුළදිත් ඒ කියන්නේ ඵලයටපත් වෙන රහතන් වහන්සේ නමකට උනත් ඇහැට රූපේ ගැටෙන තැනක සිහිනුව නැත්තේ නැහැ එතන කෙලෙස් යෙදෙන්නේ නැති නිසා සිහිනුවන යෙදෙනවා කියන දේ विद्यमान වෙන්නේ නැහැ. අර අපිට විපාක සම්පති ඉවර වෙලා ඊට පස්සේ තමයි මේ පිළිබඳව සිහිය උපද සිහිය උපදිනවා නම් උපදින්න පුළුවන්කම තියෙන්නේ. තවත් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් විපස්සනා භාවනාව කරනකොට දැන් අපි ඔබ වහන්සේ දැන් කිව්වා මේ වාක්‍ය හදාගෙන වාක්‍ය අනුව දිගටම භාවනා කරන එකට වඩා හොඳ මේ අවබෝධයෙන් ඒ ගැන දක්වන එක ඒතර අපි වාක්‍යයක තියෙන දැන් වාක්‍යයක් කියන අපිට චන්ද්‍රවිමල හාමුදුරන්ගේ පොතක මේ තියෙනවා අපි ස්වාමීන් වහන්සේ රූප සප්තක විදර්ශනා කරන එක එක විදර්ශනා කරන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වගේ සප්ත විසුද්ධිය ගැන. ඒතකොට ඒවැ වාක්‍ය වශයෙන් තියෙන නිසා ඒ වාක්‍ය වෙනුවට ඒකේ අවබෝධයෙන් ඒ ඒක කරොත් හරිද? ඒ කියන්නේ වාක්‍ය පිළිබඳ වාක්‍ය විදිහට නැතිව අපිට ඒකේ විස්තරාත්මක අවබෝධය තමයි අපිට එතනදී වැදගත් වෙන්නේ. ඒක ඇතුලේ අපි කතා කරන්නේ මොකද්ද? ඒ ඒ එතනදී ඒ වාක්‍ය ඇතුලේ තියෙන දැනුම තමයි ගොඩනැගිය යුත්තේ. වාක්‍ය කියලා කියන්නේ අපිට අර එතන නුවණ පවත්වන්න අපිට තියෙන පොඩි මේ මඟ පෙන්වීමක් වගේ ගයිඩ්ලයින් එකක් තමයි එතනදී ඒ වාක්‍ය කියලා කියන්නේ. ඒකට වාක්‍ය ටිකේ වාක්‍ය ටික හැබැයි කොතෙක්වත් අපි ප්‍රතිරාව කළා කියලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ හින්දා අර ඒක ඇතුලේ තියෙන කරුණු අතර අපේ නුවණ දිවෙන්න ඕනේ. අපිට ඒක ප්‍රායෝගික සිදුවීමක් විදිහට අපිට රූපය රූප ශබ්ද ගන්ධ නැතිනම් ආයතන පරිහරණය කරන තැනකදී අපිට ඒක භාවිත කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි එතනදී අදහස් කළේ. ඒ කියන්නේ වාක්‍ය කියන එකෙන් අර ඒක නිකම්ම පුනරුච්චාරණය වෙන දෙයක් බවට පත් කර ගැනීමක් කරන්න එපා. ඒක අවබෝධය අවබෝධාත්මක ස්වરૂපයෙන් හැම වෙලාවකදීම යොනිසෝ මනසිකාරයේ පැවැත්වීම විදිහටම ඒක පවත්වන්න කියන එක. ඊම ස්වාමීන් වහන්සේ වුණ බොහොම පිං වහන්සේට. හොඳයි එහෙනම්. ඔව් සරණයි. ඔව් ඔව් කියන්න. සරණයි අර අර ඉස්සල්ලාර මහත්මියක් අහව ප්‍රශ්න සම්බන්ධව අර අම්මා යන ඇහුවේ එතෙන්දී මේ සාමාන්‍යයෙන් අපි දැන් අර අපි ගන්න ඕනේ පුද්ගලයෙක් නැහැ කියන එකට වඩා පුද්ගලයෙක් ලෙස ගැනීමට සුදුසු දෙයක් නැහැ කියන එක නෙවෙයි සවන්නස. පංචපාදනස්කන්ධය දිහා බැලුවාම එතන පුද්ගලයෙක් නැහැ කියන එකට වඩා මෙතන පුද්ගලෙක් කියලා ගන්න කෙනෙක් නැහැ ඒ කියන්නේ සුදුසුතාවයක් නැහැ කියන එක වගේ තමයි මට හැඟෙන්නේ. ඒක හරි ස්වාමීන් ඒක නිවැරදි. ඒක තමයි පැහැදිලි කළේ අපි ඒක දැක්ක යුත්තේ අම්මා නැහැ කියන දෙයට නෙමෙයි අම්මා හම්බෙන්නේ කොහොමද කියන තැනට. ඒකට අපිට හම්බ වෙන්නේ අම්මා නොවන ධර්මතා ටිකක් තියෙන තැනක අම්මා කියලා අපි උපද්ද ගන්න මේ විදිහට විඥානයේ මායාව තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ අම්මා වශයෙන් අපිට අසුරු කරන්න බාහිර තිබෙන මේ ධර්මයන් සුදුසු නැහැ. එතකොට මේ අනාත්ම ධර්මතා ටික කිසිම විදිහකට අපිට මව විදිහට ඇසුරු කරන්න සුදුසු දෙයක් නෙමෙයි කියන අවබෝධය තමයි එතනදී අපිට ඇති වෙන්නේ සහ ඇති කර ගැනීම වැදගත් වෙන්නේ. ඒක ඔබතුමා පැහැදිලි කරපු ඒ කාරණාව නිවැරදි සම්පූර්ණයි. තේරුවන් තරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. තේරුවන් තරණයි. එහෙනම් මම ගොඩක් කරන්නේ ආනාපානසති භාවනාව ටිකක් කරනවා. මට භාවනා කරනකොට මගේ කය ටිකක් මේ තද වෙලා වගේ මට නොදෙනී යනවා. ඒ කියන්නේ වේදනාවල් එහෙම දැනෙන්නේ මේ ඒක භාවනාවේ මොනවාරි තත්ත්වයක්ද? ඒතොර දැන් ආනාපානසති භාවනා කරනකොට චිතිවිලි අර අඩු වෙලා මේ කෙටි හුස්ම වගේ තමයි දැනෙන්නේ. ඊට පස්සේ මම කය ගැන බලන ඒ පැත්තට යොමු වෙනවා. නිකයේ තියෙන කේශලෝම නියද ඒත් කියලා බලන්න මම එහෙම මේ හරිද ඒක මේ එතනදී අපිට අර විදිහට මේ දැනෙන දැනීම් ගැටලුවක් නැහැ. ආනාපාන සති භාවනාව වඩනකොට සහ භාවනාව දියුණු වෙනකොට අපිට ඒ වගේ දේවල් අත්දැකීම් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඒක අපිට භාවනාව වැඩෙනවා කියන්න තිබෙන තියෙන පූර්ව නිමිති, ඒ කියන්නේ පූර්ව නිමිති තමයි සලකුණු තමයි මේ මේ විදිහේ අපිට පැහැදිලි වෙන්නේ. ඒ වගේම ඒක අපි නතර කරලා අපි නැවත මානසිකාරයකට යනකොට ප්‍රායෝගිකවම කෙස්ලොම් නියදත් කියන දේට අපිට බලන්නත් පුළුවන්. හැබැයි ඒ තැනකින් අපිට මානසිකාරය පවත්වන්න නැතිව මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මේ කය ඇසුරු කරගෙන පවතින තැන පිළිබඳව බලලා මේ කය ඉපදුණු විදිහ පිළිබඳව පටිච්චසමුප්පාද ධර්මයේ අනුසාරයෙන් අපට විපස්සනාව පැත්තට නැඹුරු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අරකට වඩා ඉතාම ප්‍රායෝගිකව ඒකට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ පැත්තෙන් මේ අපිට පටිච්චසමුප්පාද ධර්මය සම්මර්ෂණය කිරීම පැත්තෙන් එතනට යොමු වෙන්න ඒක එහෙම මේ අර විදිහට මානසිකාරය කළාය කියලා ගැටලුවක් නැහැ. එහි සත්පුද්ගල භාව වශයෙන් පනවන්න තැනක් නෑ නේද? අනාත්ම ධර්මයක් නේද කියලා දකින්න ඒකම ක්‍රමක්‍රමයෙන් දියුණු කරගෙන යන්න ධාතු වශයෙන් දකින්න තැනට ඊට පස්සේ ඒකම ආයතන වශයෙන් දකින්න තැනට දියුණු කරන්න ඊට පස්සේ එතන හටගෙන නිරුද්ධ වෙන ඒ උද්‍යවේ ඥානය අත්දකින්න මට්ටමට දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ක්‍රමානුකූලව මනස දියුණු කරගෙන යන්න අතනින් පටිච්චසමුප්පාදයේ පැත්තෙන් හේතුඵල ධර්ම පිළිබඳව මානසිකාරය කිරීමෙහි හැකියාවක් නැත්තම් ඔය දෙපැත්තෙන්ම අපිට ඔය ප්‍රතිඵලය ලබා ගැනීමෙහි හැකියාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර ඒ සිතුවිලි එන එක අඩු වෙන එක විතරයි වෙන්නේ. සිතුවිලි එනෝ දකිනවා. ඒ සිතුවිලිත් එක්ක පමනක් කලාවට මේ තව සිතුවිලි යන්න එකොට තග්ගාලා ආපහු හිත ගන්නවා. අර ඒ වගේ තත්ත්වයක් තමයි ඉතින් අර ඒකම තියෙන්නේ අපිට සමත භාවනාවේ සමත භාවනාවක් විදිහට ආනාපාන සතිය තුළ සමාධිය කියන දේ තියෙන අඩුව තමයි ඒකෙදි තියෙන්නේ. ඒ කියන්නේ අපිට තවදුරටත් ආනාපාන සති භාවනාව දියුණු කරගෙන යන්න පුළුවන්. අනිත් අරමුණු එන්නේ නැති වෙන්න අරමුණු වල හිත හෙල්ලෙන්නේ නැති වෙන්න ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි හිත තියෙන මට්ටමට යනකම්ම ආනාපාන සතිය දියුණු කළා කියලත් ගැටලුවක් ඇත්තේ නැහැ. පරිසරය අනුව කාය විවේකයේ චිත්ත විවේකයේ සපයා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර බුදුගුණ භාවනා වඩනකොට ස්වාමීන් වහන්සේ මේ බැරිද විදර්ශනා පැත්තට යමු වෙන්නේ? බුදුගුණ භාවනාවෙන් විපස්සනාව පැත්තට යොමු වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතනදී නමුත් බුදුගුණ භාවනාව වඩන්න පුළුවන් ඒක නතර කරලා නැවත විපස්සනාව පැත්තට යොමු වෙන්නත් පුළුවන් ඕනේ නම් බුදුගුණ භාවනාව තුලින්ම යොමු වෙනවා කියන එකේදී අපිට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයන් තුළ බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමුකෝ සම්මා සම්බුද්දයි කියලා දැන් අරහන් බුදුගුණය ගත්තත් සම්මා සම්බුද්ධ බුදුගුණය ගත්තත් අපි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන මෙන්න මේ විදිහට සාක්ෂාත් කරන නිසා නේද අරහන් කියලා කියන්නේ. සම්මා සම්බුද්දයි කියලා කියන්නේ කියලා අපිට ඒ ඔස්සෙත් ඕන නම් විපස්සනා මානසිකාරය වඩන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් අපි බුදුගුණ භාවනාව කරන්නේ ශ්‍රද්ධාව දියුණු කරගන්න නම් විපස්සනාව පැත්තට වැඩි නැඹුරුවක් නැතුව ඒක වෙනම කරගෙන යන්න. චිත්ත ඒකාග්‍රතාවය සඳහා නම් කරන්නේ විපස්සනාවට නැඹුරුවක් නැතුව ඒක කරගෙන යන්න. ඊට පස්සේ ඒක ඒ භාවනාව යම් තැනකදී නතර කරලා නැවත විපස්සනා ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි භාවනාවේ පොඩ්ඩක් පිටට එකක් කමක් දැහුවට සමනාංශ සමනාංශ විභාග ප්‍රකරණයේ දේශනාලාවේදී ඔබ වහන්සේ පැහැදිලි කරා දවසක් චක්කුත් සාදය අෂ්ටමක රූප කලාප වලින් හැදිලා තියෙන බව පැහැදිලි කළා. ඒකෙන් ස්වාමනාංශ ඒක මහා පුතු රූපයක් කියලා මට හිතුනේ. එතකොට ස්වාමනාංශ ඇහැ උපාදාය රූපයක් කියලා අහලා තියෙනවා. ඒ දෙක අතර මට ගැළපීමක් තැනදී ඇහැ කියන තැනදී මේ අෂ්ටමක රූප කලාපයන්ගේ පැවැත්මක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම එතන ජීවිතේන්ද්‍රිය සහ චක්කු මේ ප්‍රසාද රූපයත් එක්ක ගත්තාම දසක කලාප කියලා කියනවා. ඒකට උපාදාය රූපයක් කියලා කියන්නේම එතන තියෙන අර ප්‍රසාද රූපේ තමයි උපාදාය රූපේ කියලා කියන්නේ. එතකොට දැන් අර දැන් ඇහැ කියන තැනක මේ දශක කලාපයක් තියෙනවා. දශක කලාපයේහි සතර මහා ධාතුව ඇසුරු කරගත්ත එක චුන් එක පුංචි යූටි කොටසක් තමයි ප්‍රසාද රූපය කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ කලාප රාශියක කෝටි ප්‍රකෝටි ගණනාවක ප්‍රසාදයන්ගේ එකතුවක් තමයි අපිට ප්‍රධාන ප්‍රසාදයක් විදිහට අපි හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රසාද රූප කියන කොටස අර සතර ධාතුව ඇසුරු කරගත්ත උපාදාය රූපයක් තමයි ඒ ප්‍රසාද රූපය කියන කොටස. එහෙමයි. හදේ පැහැදිලි ශෝනාච් ගොඩාක් තින්. හොඳයි එහෙනම් කාල වේලාව ඉක්මනට යන නිසා අපි අදට දේශනාව සාකච්ඡාව අවසන් කරමු. කල්පනා කරගන්න හැම කෙනෙක්ම තාමත් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරගන්න තියදුනා යෝනිසෝ මනසිකාරයන් පවත්වා ගන්න තියදුනා මේ සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්න ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සුළු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වෙන ලබත්වා දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි මේ පරිලෝ යන්නට යෙදුණු ඥාතීන්ටත් අනුමෝදන් කරමු විශේෂයෙන්ම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා රසානී ජේසිංහ මහත්මිය ජේසිංහ මහත්මයා සහ ඒ දියණියන් දෙපළ විසින් ඒ පින්වත් පිරිස නමින් මෙලොව වශයෙන් හෝ සංසාරිකව මිය පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු සිටිනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතපින් සාධනා දෙයින් අනුමෝදන් වනු ලබත්වා එහෙම දිනාටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන ප්‍රසාන විජේසිංහ මහත්මියට ඒ වගේම විජේසිංහ මහත්මයා සහ ඒ දියණියන් දෙපළ ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසා ගැනීම පිණිසත් අමා මහ නිවනින් සැනසීම පිණිසත් හේතු උපනිෂ්ඨේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම දෙවියන් සරණයි. සාදු සාදු. දෙවියන් සරණයි. දෙවියන් සරණයි.